හොඳයි. ඉතින් ඇස්සරින්ට දැන් තමන් දැක්කේ තමයි ලෝකේ සියලුම ස්වභාවය. ඔය දැනීම් ටික විතරක් නෙවෙයි ටික විතරක් නෙවෙයි මුළු ලෝකයේ සියලු නිර්මාණ කයත් එකයි මේ ඇහත් එකයි කනත් එකයි මේ බිත්තිත් එකයි මේස කුටුත් එකයි ඉර හඳත් එකයි මහ පොළවත් එකයි අජීව වස්තු සියල්ලත් ජීවී කියලා සිතාකට ඉන්න සිත කියන එකයි ඔක්කොම හේතු ඵල නිර්මාණ. හරිද? ඒකක්වත් ඇත්තද එතකොට? එතන බුදුහා ලෝකේම දකින්න විහාන්නේමයි බොරුවක් විදියට. හිස් මායාව. දැන් ජීවත් වෙන්නේ මොනවා කරන්නද එතකොට? බොරු කර කර ඉන්න. සංසාරේ පුරා කරේ මොනවාද? බොරු කර කර ඉන්න. ඒක කර ඉන්න තමයි මහන්සි ඉන්නේ. මහන්සි බොරු කර කර ඉන්න ආන් එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අනත්ත් සම්මිතෝ. හීනෝ ගාමෝ පුතුජ්ජනෝ අනාරියෝ අනත්ත සංහිතෝ අර්ථයක් සිද්ධ කරනවා. කියලා. එහෙම කරන්නේ. හරි. දැන් එතකොට වොම් ඔය தത്വෙම තවත් ආකාරයකට මේ හේතුඵල නිර්මාණය එහෙම නැත්නම් නාම රූප ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ අඳුර ගන්න කිව්වා අපිට කොහොමද? ආසාන විදාන දුක්ඛ සත්‍යයෙන් පැහැදිලි කරපු පංචස්කන්ධයක් විදිහට. මේක කල දෙනවා. හ්ම්. පංචස්කන්ධයක් කියලා මොකද්ද පංචස්කන්ධය? මොකද්ද ඒකද? අහලා තියෙනවා. අහලා තියෙන මොනවා හරි ඔය මොනවා හරි කම ඔය නිකන් එනකොට ඔය ඇහිලා ඉඳලා මම දන්නා බණ අහන කියලා. පංචස්කන්ධය දුකයි පංචස්කන්ධය පංචස්කන්ධය කියලා එහෙම කියලා තියෙනවා. මොකද්ද පංචස්කන්ධය? ඔය බා පංචස්කන්ධය කියන්නේ? අහලා තියෙන හොඳ නෑ. ඔය ඔය චර්ණා කෙනෙක් බණ ඇහුවේ නැහැ කිව්වත් එහෙම පොළොව පලාන ගැම්ම යපයි. ඈ මොකද පංජක් කන්දේ මොකද්ද? ඉතින් දන්නේ එක කියන්නේ. වැරදි නම් හරි ගත්ත ගමන් හරි නම් හරි කියලා නිකයි. ඈ? එන්නේ? ඈ? ඒ කිව්වේ නම් දන්නවා කියන්නේ. මොකද? පංජස් කන්දේ කියන්නේ. ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා විතරයි ඉන්න පන්ති. මම දන්නේ නැහැ. දැන් දන්නවනේ මම <laughs> රහතන් වහන්සේ තියනවාද, පූසන්ට තියනවාද, බලයන්ට තියනවාද, නීයන්ට තියනවාද කියලා මම දන්නේ නැහැ. මම ඒක පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දැන් මම ඒක. තියෙන තැන පද්ද හොයාගමුකෝ. රහතන් වහන්සේ ගාවද තියෙන්නේ නැත්නම් කුතියවත් තියනවාද කවුද දන්නේ කොහෙවත් තියෙන්නේ. මොකද්ද බලන්නේ? හරිනේ. ඉතින් රහතන් දැන් රහතන් වහන්සේට විතර ශරීරය දෙන්නේ ඒක. <laughs> කියන්නේ ඔය කිව්වේ මොකද රහතන් වහන්සේ විතරයි දෙන්නේ? ඈ? උපාදාන කරගන්න. ආයි පරිපාදාන කියන කතාව. මම අහුවේ පංචස්කන්ධ කියන්නේ මොකක්ද කියලා ඉතින්. රාම රූප වේදනා සංඥා සංඛාර. මොකද කියන්නේ? ආලන්ද කිවි ආලන්දේ වල පංචස්කන්ධේ දුකයි පංචස්කන්ධේ උපාදානයි දල මොකද්ද දන්නෙත් නෑ පාදානයි. මොකද්ද කියන්නේ පංචස්කන්ධය? හ්ම්? අනේ elkaar dia dari ide kita panjatkan tiga good हाँ उपासकान देवी वा हाँ हाय Nah itu kau mata nanti skandi. Kalau nanti skandi kan? Skandi, Vedana skandi, Sanya skandi, Sankara skandi, Vinyana skandi. පංචස්කන්ධික වේරගලේ කාරි. රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය සහ විඥානස්කන්ධය කියන්නේ. හරිද? හැකන්නාදී ශරීරය නෙවෙයි හැකන්නාදී ශරීරය කියන්නේ ආයතන කියලා. පංචස්කන්ධ ස්කන්ධ කියන්නේ ස්කන්ධ කියන්නේ විශාල ගොඩක් සමූහයක් ප්‍රමාණයෙන් වැඩි කියන්නේ. පංචස්කන්ධය කියලා කිව්වා. එතකොට රූපස්කන්ධය කියන්නේ මොනවා රූපස්කන්ධය කියන්නේ? සියලුම රූප. සියලුම රූප කියන්නේ කොච්චරද? 28. 28? ඔව් හැමදේම ඇති. හැමදේම ඇති කීයක් තියෙන රූප? 28ක් තියෙනවා. මොනවද කියන්නේ? මතකද කියන්නේ? රූපය උපාදාය රූපය ඔක්කොම මම මම කියා දුන්නා කියලා දැන් මම කියා දුන්නා කියලා පටවි යන රූපයද නෑ වර්ණ යන රූපයද මා රූප කියන්නේ ඇස කන නාසය දිව ශරීරය එතන එතන රූපය උපාදාය රූප හතරයි තියෙන්නේ. මොනද? උපාදාය රූප නේද? ආ. මහබුතන මේ උපාදාය රූප හතරයි තියෙන්නේ. රූපස්කර රූප වලට. රූපස්තාව තියෙනවා 24. අද 24. ප්‍රසාද රූපය. හ්ම්. දැන් මුළු ලෝකයම රූපවක්කම අයාගෙන ආවේ. රූප කියක් තියෙනවා ලෝකේ. වෙන බලන්න. ගුණාව කියන්නේ නැතුව. එතකොට කියන්නේ හිතෙන්නේ නැහැ. ඒක මෙච්චර දාලා ගුණාවට පස්සේ ආයෙ කතාව දෙන්නේ නැත්නම් ගුණා කියන්නේ වෙන මොකක් කියන්නේ? ඈ? දැන් රූප ඔක්කොම ගියා දුන්නානේ. රූප ඔක්කොම දැනේ ලෝකේ තියෙන ඔක්කොම තඳුරලා දීලා රූපයේ තියෙන ලෝකයේ තියෙන නාම රූප විතරයි කියලා දීලා රූප පරීක්ෂා කරලා ඔක්කොම කළානේ ආවේ. යත රූප. දැන් නාම රූප කියලා පරිච්ඡා කරේ. රූප ලෝකේ කියන්නේ රූප ගැතෙන්නේ. ගැතෙනා. ඈ රූප ස්කන්ධය ගා තමන් අඳුරගන්න මේ ස්කන්ධය කියන්නේ ගොඩක් කියන්නේ ගොඩට කීයක් තියෙනවද මොනවද ඒවා තමන් දැනගන්න ඕනේ දැන් මේ ඔක්කොම දන්නවා කියලා කියන්නේ අතීතයේ විචරෝ අතීතයේ විචරෝ මොනවාද අතීතයේ විචරෝ හැම රූපයක්ම මත් අන්න හැම රූප ගන්න මොනවාද හැම රූප අතීතයේ හැම රූපයක්ම පරීක්ෂා කළා තමයි දැන් ඔය ආවේ ලෝකේ කියලා ගත්ත 12ට ඈ 12ම මොනවද බලා මොනවද බලා ආ බෙන්තර ආයතන 6යි අරමුණ 6යි ඒ චමන ලෝකෙ තිබ්බේ ඒ තමයි අදාද රූප කොහෙද තිබ්බේ ඈ අද දෙන මොනවද තිබ්බේ එහෙනම් අනාගතේ මොනවද තියෙන්නේ ඔය පෙදාගත්තේ වැඩ නැහැ වෙනක තමයි 12 ආකාරයේ ලෝකේ රූප ලෝකේ කිව්ව ඔච්චරයි ඔච්චර භාවනා කරා භාවනා කරා කීවට තේරලා තියෙනවා ඒක තමයි වෙලා තියෙන්නේ භාවනා නම් කරනවා මුළු ලෝකෙම තියෙන රූප 12 ආකාරයයි. හැදෙන්නේ සුද්ධාහට්ටකේ. හරිද? ඔක 28කට බෙදුවා 38කට බෙදලා තියෙන්නේ. ඕකත් තවත් කුඩා වලට බෙදුවත් ඔය 12 ආකාරය ඇතුළේ පිට වෙන කිසිම රූපයක් පවතින්න බෑ. පිටින් නැහැ. සකස් වෙන්නේ ඔය 12 ආකාරයේ විතරයි. හරිද? දැන් තේරුණාද? කාද ඇතින්නේ? මේ මොකක්ද? කාද ඇතින්නේ? ඇයි එහෙම වෙන්නේ? අනිත් හින්දා බොරු හින්දා <laughs> තමන් වලින් බලපු හින්දා ඒක ඇති උනේ ඇයි ඇතිල නැති වෙන්නේ කියලා අහන්නේ මොකද්ද හේතුව හේතුවත් ඇති වෙනවා මොකද්ද හේතුව හේතුව ඇති වෙනවා කියලා නම් දන්නවා හේතුව දැන් ඇති වෙනවා කියලා නම් පරීක්ෂා කරලා කියා දීලා දෙන්නේ මොකද්ද හේතුව කියලා අහන්නේ මොකද්ද බැලුවේ බැලුවේ තමයි මාත් අහන්නේ බැලුවා නම් බැලුවේදී හරියට බැලුවේද කියලා තමයි මාත් පරීක්ෂා කරන්නේ ඇයි ඒ තමයි තියෙන්නේ ඇස ගැන කතා කරන්නේ රතයි රූපය හරි විඤ්ඤාණය ගැන කතා කරන්නේ රහමන් රූප ගැන විතරයි තාම කතා කරන්නේ. හේතුව නිසා. මොකක්ද හේතුව? අවිද්‍යාව. අවිද්‍යාවෙන් ඔබ රූපාට ගත්තා. දන්නේ නැතිකම ගන්න. දන්නේ නැතිකම ඉඳ කර්ම හැදෙන්නේ ආශාව. ඈ? ඔබ දැකීමේ ආශාව. ආතාවින්ද කොහෙද දන්නේ නේද? ආතාවින්ද මේ ගස් කල් හැල් දොල හැදින ඔක්කොම ලෝකයක් හැදින ආතාවින්ද? ඈ? ඒක ලෝකෙ හැදින. ලෝකේ හැටි මම ලෝකේ. ඒක ලෝකේ හැටි තමයි. ඇති වෙනවා. ඇයි ඇති වෙන්නේ? ඇයි ඇති වෙන්නේ? ඉතින් ඔබ තමයි පරීක්ෂා කරගෙන ආවේ මෙච්චර දාලා. කොහොම මොකද තමයි වැඩේදී. ඔය අගක් මුලක් නැතුව බණ ආහාරකෙන් ගියාට හරියන්නේ නැහැ. මම පිළිවෙලක් ඇතුව ගියාද ඉලෙවල ඒක ඉතින් තාම තේරෙලා නැහැ. තේරිලා දාන දෙන්නේ ඒවට තාම මතක නැහැ. ඕකනේ අර වෙලා තියෙන ඕනේ නැති නීවරණ වැඩ වැඩි ඉන්නේ ඕකනේ. ඇයි වැදෙන්නේ? ඈ? මොකද මෙන්නේ? ඈ? බලාපොරොත්තු වෙන නිසා ඒක තියෙනවා කියලා තමයි. ඒ බලාපොරොත්තු ඒක දුක කියන එක මම ඇයි රූප කියන ඒවා හේතුඵලයක් කියන්නේ රූප කියන ඒවා හටගන්න හේතු මොනවද කියලා ඇහුවේ. පටවි හ්ම් හරි පටවි ආපදේ දැන් ඇද නේද තමයි ඒවා එකතු වෙනවා. ඒවා ඒක එකතු වෙනවා. ඒක තුනේ ඇයි? ඒක තුනේ මොකෙන්ද? තේජවලි තේජවලි දෙකද කරේ ඈ ආපවලි කර්ම දිබත ගන්න නැතත් එකයි කර්ම දිබනත් එකයි නැතත් එකයි මේ ලෝකවල හැදෙනවා රූප හැදෙන්නේ කර්මයෙන්ද හැදෙනවා නමුත් රූපය හැදෙන්නේ කර්මය නිසා ආපෝ ගති ධර්මතාවය ප්‍රත්‍යාත්මක වෙනින්ද ඒක තමයි කියා දුන්නේ ඉතින් රූප හේතුඵලයක් හරි ඒකට අවත් හේතු තියෙනවා කර්මයක් හේතු වෙනවා චිත්තයක් හේතු වෙනවා ඍතුවක් හේතු වෙනවා නමුත් ඒ මොනවා හේතුණත් ඒක තුල තියෙනවා ආපෝ ගතිය. ඒක නැත්තම් ඒවට කරේ කර්මය තිබුණා කියලා හොයන්න විදියක් නැහැ. හරිද? එහෙනම් මොකද හේතුව? ආබන්ධනේ විබන්ධනේ ආපෝ ගතියේ ඉන්න. ඒ ඉතින් ඔබ ඔක්කොම කියලා දුන්නා ඉතින් ඕම් ඕකයි වැඩේ. ඒවා අදාළ දැනෙදී මතුවෙන්න ඕනේ. ආන්න එක තමයි ධර්ම ඥානීය තියෙනවා කියන්නේ. එහෙම නැතුව ඒ ඥානීය තියෙනකොට පොතේ තියෙනක පාඩම් කරලා විභාග ලියුවට බුද්ධ ආගම නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් තමන්ට අදාළ දැනෙදී ඒක ටක් ගාලා එන්න ඕනේ. ආ මේක ඉන්න තමයි මේක උනේ. ඕක හේතු මතුණා. එහෙනම් නැත්තම් හේතුව දන්නේ නැත්නම් තමන් ඉන්නේ අවිද්‍යාවේ. ඒ අඳුනට දන්නේ නැහැ. ඔකයි මම කියන්නේ. දැනීම තියෙනවා තමයි. දැනීම නෙමෙයි අවබෝධය කියන්නේ. ආන් ඒක අවබෝධ වෙන්න නම් ආන් එතෙන් දෙන්න ඕනේ. ඒක තමයි ධම්මානුපස්සනාව කරනවා කියන්නේ ධර්ම විනිශ්චය කරනවා කියන්නේ. හරි? එහෙනම් රූපය කියන ඒවා ධාතු එකතු වීම හේතුවෙන් සකස් වෙන ධාතු වෙන් විලා නැති වෙන මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය 12 ආකාරයයි තියෙන්නේ අභ්‍යන්තර වශයෙන් සහ බාහිර වශයෙන්. ඒක තුළ තවත් සියුම්ම තියෙනවා. ඉතින් ප්‍රසාද රූප, භාව රූප ආදී විදියට ඒක කොච්චර තිබ්බ ප්‍රශ්නයක් නෑ අපිට. තියෙන්නේ 12 ආකාරයක වර්ග විතරයි තියෙන්නේ. හරිද? ආන්නේ වර්ගිවා රූපස්කන්ධය කියලා. හරි. ඒක එකයි ආ එතකොට. පංචස්කන්ධය කිව්වේ මොකද්ද? රූපස්කන්ධය වේදනාස්කන්ධය. පිළිවෙලට කියන්නේ ඒකවත්. වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංඛාර ස්කන්ධය විඥාන ස්කන්ධය. දැන් ඔය කිව්වේ මොකද්ද? රූප ස්කන්ධය. දැන් අනිත් ඒවාත් හොයාගන්න ඕනේ. මොනවද වේදනා ස්කන්ධය කියන්නේ? හ්ම්. දැන් ඔය කිව්වට හරියන්නේ කන්දේ කන්දේ කියලා කන්දවල කොහෙද තියෙනවද දැන් කන්දවල? හරිද කන්දේ? දැනීම. දැනීම මොනවද දැනීම? දැන් ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කිව්වේ වේදනා පස වේදනා. ඒ මොනවද වේදනාද? ඔව් පස වේදනා කියන්නේ මොකක්ද වේදනාද? ඔව් මම ඉතල කිව්වා තමයි. කිව්වා තමයි මම ආය අහන්නේ. නොකියව එකක්වත් අහලා නැහැ. ඔක්කොම කියා දීලා තින්නේ. මොනවද වේදනාව කියලා? දුක් වේදනා? දුක් වේදනා. ආ දැන් දුක් වේදනා දුක් වේදනා ටිකක් මොනවාට කියා දුන්නද මම? දුක් වේදනා දුක් වේදනා. බා දුක් වේදනා. ඒක දැනීමක්. මොකද දැනීම? වේදනාව කියන්නේ දැනීමක්. ඈ වේදනාව කියන්නේ දැනීමක් කියලා කියා දුන්නේ. හ්ම්? ක්‍රියාව මොන ක්‍රියාව? ක්‍රියාව තමයි ඔය. මොකද්ද ක්‍රියාව? හ්ම් විඥානයේ ක්‍රියාව. විඥානයේ තුළ තියෙන ක්‍රියාවක්. ඔව්. විඥානයේ තුළ තියෙන මොකක්ද ඒ ක්‍රියාවට කියන්නේ? කැමැති අකමැති මධ්‍යස්ත කියන ස්වභාවය තෝරා ගැනීමේ ක්‍රියාවට කිව්වේ වේදනාව කියලා. ඔය සැප දුක කියලා එකක් නෑ. සැප දුක ඉතින් පස්සේ හදා ගන්නවා. අකමැති ඒවට දුකයි කියනවා, කැමැති ඒවට සැපයි කියනවා. ඒක පස්සේ හිතන දේ. ඉන්න වේදනාව කියන්නේ ක්‍රියාවක් කැමැති අකමැති මධ්‍යස්ත කියන ලකුණු කිරීමේ ක්‍රියාවට කියනවා වේදනාව. හරිද? එතරයි තියෙන්නේ. ඒ කැමැත්තත් එක්ක අකමැත්තත් එක්ක මධ්‍යස්ථ භාවයත් එක්ක ඇති වෙන වේදනා අනන්ත ප්‍රමාණයක් එනවා. ඒක සාමිස දුක්ඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා ඔය විදිහට එක එක ආකාරයෙන් කියයි. ඒ කියන්නේ ඒක ලැබෙනකොට සතුට වෙනවා, ලැබෙනකොට අකමැති වෙනවා. ආන් එහෙම කියන ස්වභාවය. සාමිස නිරාමිස කියලා කොහොම තිබ්බත් තියෙන්නේ අර ටික විතරයි. තුනයි. දැන් මෙතනත් එහෙමනේ. රූප 12 ආකාරයක් කියවම පොඩ්ඩක්ද? මේ මුළු ලෝකෙම තියෙන ඔක්කොම තියෙනවා. අපි 12 ආකාරයක වර්ග කරලා අපි ගත්තාම 12යි තියෙන්නේ. හරිද? සමූහ වශයෙන් ගත්තාම 12 ආකාරයක්. හැබැයි 12 ආකාරයෙන් රූප ගත්තාම රූප අනන්තයි. සද්ද රූප ගත්තාම ඒකත් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔක්කොම සද්ද රූප වලටයි. හරිද? මෙන්න වේදනා ස්කන්ධය ගත්තාම වේදනා ස්කන්ධයටත් අයිති කොච්චරයිද? 3යි. 30 වේදනා තුන් ආකාරයක වේදනා විතරයි. කැමැත්ත, අකමැත්ත මැදිස්ස බා. හරිද? හ්ම්. සංඥා ස්කන්ධය කියනවා. මොනවා සංඥා ස්කන්ධය තියෙන්නේ? හ්ම්. අඳුනා ගන්න. මන අඳුරගත්තා. මොකක්ද සංඥාව කියන්නේ? රූප සංඥා, ශබ්ද සංඥා. හ්ම්. ගන්ධ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ස්පර්ශන. දාන. හ්ම්. සංඥා සංඥා කියන්නේ ක්‍රියාවක්. ඒ අරමුණු ලකුණු කර ගැනීමක් අරමුණු වෙනුවෙන් අඳුරා ගැනීමේ ලකුණු. දැන් මෙතන තියෙන වේදනා ලකුණු කැමැති අකමැති කියන ඒ පිළිබඳව ඒ වේදනාව ලකුණු වලටයි අපි වේදනාව කිව්වේ ඒ අරමුණ පිළිබඳව තිබෙන අරමුණේ ස්වභාවය අඳුරා ගැනීමේ தත්ත්වයට කියනවා සංඥා ස්කන්ධය. ඒක රූප සංඥා. රූප සංඥා කියව මනන්තයි. දැන් කෝපය, පීතිය ඔක්කොම තමන් ඇති කරගත්ත රූප සංඥා. ඒ වගේ රූප සංඥා අනන්ත ප්‍රමාණයක්. ඒක ශබ්ද සංඥා. ඒවත් එහෙමයි බල්ලා බුරුනවා, කපුටක් කෑ ගහනවා, හූ කියනවා, ඔයගෙන බයිනවා, ගහන ඔය කියන ඒවා ඔක්කොම ශබ්ද සංඥා. විදිහට ගන්ධ සංඥා තියෙනවා. දාඩි ගන්න නඳුන් කුරු සුවඳ මල් සුවඳ ඔය දේ ඔකම. ඒ දේ රස සංඥා ස්පර්ශ සංඥා සිතුම් සංඥා සංඥා ස්කන්ධ. හරිද? හ්ම්. ඊළඟට සංකාර ස්කන්ධය කියනවා. මොනවද ඒකදී මොන සංකාර කියන්නේ? සකස් කිරීම. කීයක් තිබ්බා සකස් කරුවා? හඳුනාගත්තේ. සංකාර වචී සංකාර මනෝ සංකාර සංකාර කාය සංකාර කායෙන් සකස් කරපුවා වචන සකස් කරා චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර චිත්ත සංකාර වචී සංකාර කාය සංකාර කියලා සකස් කිරීම තුන උත්තරයි කර්ම එහෙම නැත්නම් කර්මය කියනකොට සංකාර කියනවා ඒවා තියෙන්නේ තුනයි කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කාය සංකාර කියන්නේ මොනවාද කායෙන් කරන වැඩ ඔක්කොම ඕන මොනවා හරි කරන්නේ කායෙන් කරන වැඩ වචී සංකාර කියන්නේ චිත්ත සංකාර කියන්නේ? හ්ම්. මෙතනයි සංකාර. ඒතර ප්‍රමාණයක් කියන්න බෑ මේ වර්ග විතරයි මේ කියන්නේ ඔක්කොම මෙච්චර වර්ග ප්‍රමාණයක් තියෙනවා. රූප වර්ග 12යි, වේදනා වර්ග 3යි, සංඥා වර්ග 6යි, සංකාර වර්ග 3යි. විඥාන ස්කන්ධය කියවා. ඒක මොනවද තියෙන්නේ? විඥාන වලට තියෙන විඥාන. ඔව්. වලට තියෙනවා. විඥානේ විඥාන එකද ගොඩද? හතරක්. විඥාන හතරයි. දැන් නැහැ. එකයි. හතරක් වෙන දෙනවා දැන් 54ක් හතරයි. යන ගිය තුනේ එකයි. දැන් විඥාන ස්කන්ධය ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඈ හැමදාම යනවා කොහෙද හැමදාම යනවා. හැම ඒ කියන්නේ ඒ ඒ ආයතන මේවා කරන විදිහට මේවා කරන කියන්නේ මේවා කරන කියන්නේ මොකක්ද? විඥානය පිහිටන තන යනවා ඒක වෙනස්. ආ වේගන් තැන් කීයක් තියෙනවා? ආයත් තියෙනවා. පිහිටන තැන අනුව තමයි හය කිලේ කාර්ය. විඥාන වෙන කොහෙවත් පිහිටන්න බෑ ආයතන හයක් තුල විතරයි. ඒතර ආයතන හයෙන් පිට විඥානෙට පිහිටීම වෙන කොහෙවත් නෑ. චක්කු විඥානෙ විවාහේ පිහිටන වෙලා. සෝත විඥානෙ, ගාන විඥානෙ, ජීව විඥානෙ, කාය විඥානෙ, මනෝ විඥානෙ. එහෙනම් හදනවද ඒක? පංචස්කන්ධේ. හ්ම්. එහෙනම් තියනවා පංචස්කන්ධේ. ඈ පේන අංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පායි. දැන් අඳුරනවනේ ඒවා. ඒවා අඳුරනවා කියලා හැවි. තියෙනවා කියලා හැවි නේද? හරි. දැන් එතකොට ඕම් ඔය පංචස්කන්ධයක් කොහෙද තියෙන්නේ? මේ ඔය පහම තියෙන්න ඕනේ. ඒක තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. රූප දෙන්නත් ඕනේ, වේදනා දෙන්න ඕනේ, සංඥා දෙන්න, සංකාර දෙන්න, විඥාන දෙන්න ඕනේ. කොහොමද? ඒ වෙලාවේ කොහෙද? ඇති වෙනවද? කොතනද? ඒ ආයතන. කොතනද ඇති? ආ බලනවා නම් බලන්න. පංචස්කන්ධ. බලනවා නම් බලන්න කොහෙන්ද? ඇයි ඇයි ඇති නමකට පේනක් බලන්න ඇයි ඇතිච්ච රූප වේදනා සංඥා ලංකා විඤ්ඤාණ හිතේ හිතේ නෝ යහිතවලස් ආ ඇයි ටීවී එක දැක්කනම් ඒක එතකොට දැක්කා. දැක්කා හරි. හරි. එතකොට මම ඒකට කැම්ප් එක වෙයිද කියලා බලනවා. හ්ම්. තවාදියස් කරනවා. තුන්වෙනි කොහොමද? ටීවී අඳුරගත්තා. ටීවී ආ මම ටීවී එක අඳුරගත්තා. අඳුරගත්ත ටීවී එක කියලා. හ්ම්. සංකාර. සංස්කාර. ඒක සත්‍ය. කර්මය ගැති කරගන්නවා. මොකද ඒක කර්මය. ඒක ඒක මම බලුවේ ඇහින් කයින් ඒ කියන්නේ කය කය වචන කය වචන ආ මනසේ මනස මනස මනස කියන්නේ මොකක්ද හිත හිත දැන් ස්කන්ධ කියලා කිව්වේ. ඒතර එකක් නම් ස්කන්ධ කියන්නේ බෑ. රූප ස්කන්ධ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. දැන් ඔය විදිහට වේදනා එකයි දෙන්නේ, සංඥා එකයි දෙන්නේ, විඥාන එකයි දෙන්නේ. ඒ අතතර ගොඩක් දේවල් විඥාන කරනවා මම කියන්නේ. ඒ අතතර කරනවා කියන්නේ ඒ අතතර කතාව බෑ. පංචස්කන්ධයක් පහළ වෙන්න ඕනේ. පංචස්කන්ධය. පංචස්කන්ධය පහළ වෙනවා කියන්නේ රූප එකක් නම්, වේදනා එකක් නම්, සංඥා එකක් නම් මෙහෙම ස්කන්ධය කියන්නේ නෑ. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියලා කියන්න ඉබා. සයිමල්ටේනියස්ලි අනිත් අය වෙන්න බෑ. ඉතින් වෙන්න බැරි තමයි කියන්නේ. එහෙනම් වෙන්න බැරි හින්දා තමයි මාත් අහන්නේ. එතකොට එහෙනම් ඇයි මේක පංචස්කන්ධය කියලා කිව්වේ? five forms එකවර එකවර five forms විතරයි තියෙන්නේ. ඔව්. ඒ five forms නෑනේ එතකොට. රූප ස්කන්ධයක් කියන්නේ ගොඩක් දෙන්නේ බෑ. ඒ කියන්නේ ලෝකයට අදාළ සියලුම ස්කන්ධ. නෑ නෑ ඒ වෙලාවට. හරි. කොයි වෙලාවටද? ඒක එක ෂණයකට තියෙන්නේ එකයි. ඉතින් එකක් තියෙනවා නම් හරිද? ස්කන්ධ කියන්නේ ඇයි? ගොඩක්. ස්කන්ධය කියන්නේ බහුල කියන අදහස. ප්ලූරල් එකක්. ප්ලූරල් කියන්නේ බහුවචනයි. හද රූප ස්කන්ධය. ඒතර පෙනීම ආට ගන්නකොට රූප එකක් නම් තියෙන්නේ. රූප ස්කන්ධ කියන්න බෑ. වේදනා එකක් නම් තියෙන්නේ. කැමති වෙන්නේ එකපාරයිනේ. ඒකයි. එහෙනම් වේදනා ස්කන්ධයනේ වේදනාව. හැම මොහොතේම වෙනාට කමන්නේ හැම මොහොතේම දෙතන හටගන්න එක දෙකක් නේද ඒතකොට? අනම්මයා ගොඩක් වෙන්නේ. පෙනීම කියන්නේ එකක් ගැන විතරයි කතා කරේ දැන්. ඒක ඉවෙන්ට් එකකට විතරයි සීමා. ඉතින් ඒක ඉවෙන්ට් එකට විතරක් නෑ ඒක ඉවෙන්ට් එකකදී තියෙන්නේ රූප එකයි. වේදනාව එකයි. සමනාව අපි ලෝකේ අවබෝධ කරන සියලුම ස්කන්ධ. සියලුම මේවා කොහෙද තියෙන්නේ ඒතකොට ඔකයි. පංචස්කන්ධය කොහොමද තමයි අඳුරන්නේ දැන් උපාදානේ හොයාගන්න කියන්නේ උපාදානේ කොහෙන්ද හොයාගන්නේ මේකද? හොයාගන්න තැනක් තියෙන්න බෑ. කොතනද? ඒ කියන්නේ එක එක තැන් වල කැලි කැලි බිල හරියන්නේ පංචස්කන්ධ එකට තියෙන්නේ. තමතුලි කොහෙන්ද? තමතුලි කොහෙද කියන්නේ මම මට තියෙන තැන කියනවා මම හොයාගන්න. අපි තුල ඔක්කොම තියෙනවා කියලා කීවට ඉතින් කවුද දන්නේ ඉතින් ඔක්කොම තියෙනවා කියලා කීවට කොහෙන්ද මම කවුරු කීවට ඉතින් කීවට පිළිගන්න එපා කියලා බුදුහාමර කියනවා හරිය තමන් තුලින් බලන හැටි කියන්නකෝ මට ඉතින් මටත් කියා දෙන්න මම බලන්න ඉතින් අනිත් මම මමත් අනිත් පැයට කියා දෙන්න. බලන හැටි කියන්නේ වෙයි. සංකල්පය. ඈ ඔයද මේ මොහොතේ ඇතිවෙච්ච කෙනෙක් ඉස්සෙල්ලා ඇතිවෙච්ච ඉතලා ඇතිවෙච්ච පස්සේ ඇතිවෙච්ච සම්බන්ධ නැහැ දැන් ඔයා කියවනේ මේ දැන් ඔයාලා දැන් කියා දෙලා දෙනවා මේ ඔක්කොම ඔක්කොම ඒවා ඇතිලා නැති වෙන එක ශනියෙම කියලා. අර පස්සේ ඇති වෙන කතාවක් නැහැ නේ බුද්ධාගමේ අකාලිකයි. අතීතයේ ඇතිවෙච්ච අපිට වැඩකුත් නැහැ අනාගතේ වෙනේ වැඩකුත් නැහැ දැන් විතරයි තියෙන්නේ. එහෙනම් පංචස්කන්ධය දැන් අඳුර ගන්න වෙනවා. කොහෙද එන්නේ? හැබැයි එකක් අඳුරලා බෑ. වේදනා එකක් නෙවෙයි, සංඥා එකක් නෙවෙයි, සංකාර එකක් නෙවෙයි, විඥාන එකක් නෙවෙයි ඔක්කොම අඳුරලා දෙනවා. හ්ම්. ඒක එක જાතිය වැටි වෙනවනේ. එක જાතිය වෙන්නේ මොනවාද? මම කියන්නේ. ඒක කොච්චර තියනවද? ඒක කොච්චර තිබුණත් එක වෙලාවට එකයි අඩ ගන්න ආයි. දෙකක් එකපාර අඩ ගන්න. රූපස්කන්ධෙදි ගොඩක් එක එක දැඟල එක එක දැන් හටගන්න. ඒක එක දැඟල එක එක දැඟල තියලා එකහො කරලා එකක් අදු හැකිය එහෙම. එහෙම බෑ. එහෙනම් පංචස්කන්ධය එකක් වෙන්නේ. පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. එකට තිබ්බොත් තමයි පංචස්කන්ධය. ඉතින් අර හේ විඥාන වෙන ගොඩක් තව තව කාගේවත් දාතෙන විඥානයක් අහු කරගෙන එහෙම පංචස්කන්ධය. හරි හරි ස්වර්ණාන්ත ඒතර විඥානේ අර විඥානේ ඒ එක රූපයකට විතරක් සීමා වෙනවනේ. දැනීම හට ගන්නකොට ඒක රූපේ සීමා වෙනවා. ඔව්. හ්ම්. දේතර ස්කන්ධය තියෙන විදියක් නැහැ. ඒක තමයි මාතන්. මාතන් එක මොන ප්‍රශ්නේ. ඒක ස්කන්ධ වෙන්නේ කොහොමද එනවා? රූපය අල්ලගන්න වෙලාව රූපයත් එක්ක ඒක විඥාන එකපාරේ ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් අයියෝ මේ පංචස්කන්ධේ විඥාන ස්කන්ධයක් ගැන කිව්වේ. කාදරේ බුදුහාර කිවි. කාද කිවි. බාහිර රූප අපේ සංඝ රූප එකතු වීම රූප රූප ගොඩාක් බාහිර රූප අපේ මෙමරිය තියෙන රූප මෙමරිය කොහෙවත් රූප නැහැ. සංඥාව අපි දන්න මේක රූප මේ මේක කොටිය මේක සිංහය කියලා අපි දන්නවනේ අපේ සංඥා. ඒක ඔක්කොම වැරදි. එහෙම දන්නේ නැහැ එකක්වත් නැහැ ඒක ඔක්කොම බොරු. සංඥා පස්සේ දාගන්න ඒවා ඈ. මේ දවම දුන්නේ. අපේ ඇස බාහිර රූප හට ගැනීම ඔය කොහොම තේරෙන්නේ නැහැ. ඒක තමයි කිව්වේ ඔය පංචස්කන්ධය කියලා ගමන්ට ඔය කිව්වට පෙනීම තුල පංචස්කන්ධයක් තියෙනවා කියලා කිව්වට ඒක තේරිලා නැහැ. ඒක වැරදි නෑ. පංචස්කන්ධය තමයි ඒක. ඒක තමයි පංචස්කන්ධය කිව්වේ. තමන්ට පංචස්කන්ධය පහළ වෙන්නේ පෙනෙනවා කියන තැන. ඇහෙනවා කියන තැන. දැනීමත් එක්ක විතරයි තියෙන්නේ. නමුත් කොහොමද එහෙම වෙන්නේ කියන එක තමයි මාත්මියයි වෙන්නේ. පංචස්කන්ධය පංචස්කන්ධය බලන්න කියලා. කොහෙන් බලන්නේ? තේරලා තියෙන්නේ බලන්න. ත්‍යාගිනම් කියන්නේ මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය. පංචස්කන්ධය නේද මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය තමයි දෙකක් කරලා දෙකක් වෙනවා පංචස්කන්ධ කරේ නේ. මේ පංචස්කන්ධය. තමයි අපි කියන්නේ පංචස්කන්ධය පහළ වුණා. පංචස්කන්ධය. මොකක් හම්බුණාද පංචස්කන්ධය හම්බෙලා දෙන්නේ. හා? තමයි සිතුවිලි. ඒ හිත තුලින් කොහොමද හිත දැන් මම ඇහුවෙත් හිත තමයි දැන් මම ඇහුවෙත් ඒක තමයි දැන් පෙනීම කියන්නේ හිතක්. නේද? පිළිමතල ඔය ඔක්කොම තියෙනවද? නෑ. ඔක්කොම තියෙනවා. ඒක තේරෙන්නේ නෑ ඒක තමයි වෙලාදී. ඒක තමයි චිත්ත නියාම ධර්මතාවයේ ස්වභාවය. ඒ දැන් තමයි ඊයේ මම ඔය යන්තම් කිව්වා. ඔක් කිව්වට ඔක තේරෙන්නේ නෑ කියලා මම කිව්වා. නම් පෙනීම හට ගන්නවා කියන ක්‍රියාවලිය නිමා වෙන්න අපිට නොතේරීමේ විඥාණය ඒකාන්තයෙන් ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ඒ ක්‍රියාවලියට විඥාණය ආවමතෙන් අර කියන ආකාරයෙන් සිත් 17ක් නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි ඕම ක්‍රියාවලිය වෙන්නේ එක. මුලින්ම පෙනීම හට ගන්න කලින් මම කිව්වා පෙනීමට පෙර ආතෝ තමට නොතේරුණාට තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම තේරෙන්නේ නැහැ. භවාංගය තියෙනවා. භවාංගයේ සිතක් හැදෙනවා. භවාංග චලනයක් වෙනවා. භවාංග උපච්ඡේදෙනවා. චක්කු විඥානි පහළ වෙනවා. සම්පතිච්ඡන සිතක් හදනවා. සම්තීර්ණ සිතක් හදනවා. වොත්තපන සිතක් හදනවා. ඥාන සිතක් හදනවා. ඊළඟට තදාරම්ම වෙනවා. භවාංග වෙනවා. ওই ටික ඔක්කොම සිත්. <coughs> හතර විඥානය හැක දැනීමක් හදනකොට 1000ක් වාරයක් වැඩ කළ ඉවරයි. තමන්ට තේරෙන්නේ නැහැ ඔක. එහෙනම් ওই ටික ඔක්කොම එක්කව කළා තමයි බුදුහාමුදුරු කිව්වේ. පෙනීමක් තුළ ස්කන්ධ තියෙනවා, රූප ගොඩාක් තියෙනවා තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ පෙනීම අට ගන්නකොට ඇහැ තියෙනවා, රූපය තියෙනවා, විඥානය තියෙනවා කියලා විතරයි. මොකද ඇහැ රූපේ හදන්න ඒතෙන්ට එන්න කලින් ඒක ඇතුලේ මන ආයතන තුල මොකද වෙලා තියෙන්නේ? තව ගොඩක් හැදිලා තියෙනවා. මන ආයතන තුල ගොඩාක් විඥානය ක්‍රියාත්මක වෙනවා. අනිත් ටික ඔක්කොම ක්‍රියාත්මක. දැන් චක්ක විඥාන කියන එක විතරයි ඇහිරිදි ක්‍රියාත්මක. අනිත් ටික ඔක්කොම කොහෙද? අනිත් ටික ඔක්කොම මන ආයතෙන් තුල. හරිද? එදා චක්ක විඥාන විතරයි කර්මජ රූපයක්. කර්මජ එකක් වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ඒවා තියෙනවා ඒවා ඔක්කොම කියන්නේ ස්වභාවිකව ඒ ස්වභාවයන් ක්‍රියාත්මක වෙන ආකාරයට අනුව මේ මන ආයතන තුල ඒ සියල්ලම සිද්ධ වෙනවා ඒවා විපාක විපාක විපාක ඒවා තියෙනවා එතකොට ඒවා කර්මජ වශයෙන් සිදුවෙන ඒවා තියෙනවා. එහෙම නැත්නම් ඒ ස්වභාවික වශයෙන්ම සිදුවෙන ක්‍රියාසිත කියන ඒවා තියෙනවා. ක්‍රියාසිත තියෙනවා, විපාක සිත් තියෙනවා, කර්ම සකස් වෙන ඒවා තියෙනවා. ඒකට ධාන සිත් ඇතේදී කර්ම සකස් වෙනවා. ඒක ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒකට මේ චක්කු විඥානේ පහළ වෙනවා කියන එක කර්මජ ස්වභාවයක්. ඊළඟට ක්‍රියාසිත තියෙනවා. අර සම්පටිච්චන සම්තිරණේවා ක්‍රියාසිත. හරිද? ඒ ඉඳා ඔය ඔක්කොම තේරෙන්නේ නැහැ. ඉඳා ඔය ඔක්කොම ගැන හිතන්න එපා. දල වශයෙන් ආන්ගේ මතක අඳුර ගන්න දැනීමක් අට ගන්න දැන ළමට නොතේරි චිත්ත වීතියක් වල නැගෙනවා. ඒක තමයි චිත්ත නියම ධර්මතාවය. අපිට හොයන්න බෑ ඒක. ඒක සිතක් කොහොමද හැදෙන්නේ කියන මේ සිත සකස් වෙනකොට ඒක සිතට නිකම් තනියෙන් සැකසෙන්න බෑ. තනි විඥානයක විඥාන ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ චිත්ත වීතියෙම යෙදෙන්න ඕන. ඒ ටික නිමානක තමයි අපිට ඒක දැනීමක් සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒක නිමා වෙලා ඒකට අනුව සිතුවිලි පරම්පරාවක් හද සිතුවිල්ලක් හදලා ඒ සිතුවිල්ල නැවත මාන ආයතනෙට ගිහිල්ලා ඒ සිතුවිල්ල මොකක්ද කියලා නැවත මතක් කරලා තමයි අපි ඔක පුට්ටුව මේසේ ආදී විදිහට හිතනකොට ඊට වඩා අනන්ත වාරයක් විඥානේ එනවා එන්න මේ පෙනීමක් කියන එක ගත්තාම පෙනීම තුල පංචස්කන්ධයෙන් පහල වෙනවා පෙනීම තුල අභ්‍යන්තරයේ විඥානේ ක්‍රියාත්මක වෙන රූප අසුරු කරගෙන ඒ කියන්නේ මන කියන ආයතනීය රූපයක් ඒකට අසුරු කරගෙන ක්‍රියාත්මක වෙන්නේ එතනයි භවංග චලනය වෙන්නේ. භවංග චලනය කියන්නේ සිතක්. භවංග පච්ඡේදය කියන්නේ සිතක්. ඒතර එතනත් විඥාන ක්‍රියාත්මක. ඒතර භවංග පච්ඡේදයලා පංචද්වාර වර්ජණය කියන්නේ ආයත් සිතක්. ඊට පස්සේ චක්කු විඥාන කියන එකෙන් තමයි අපි කිව්වේ කතා කරන්නේ සාමාන්‍ය කතා කරන්නේ ඒ ගැන විතර. ඊළඟ සම්පටිච්ඡේදය කියන්නේ ආයත් සිතක් ඒක හදන්නේ මන ආයතනෙ. මෙහෙන් ගත රූපයට අනුව ආයකක් ඒ හදනවා. ඊළඟ සම්තිරණය කියන්නේ එකක්. සිතක්. ඊළඟට වොත්තපණී කියන්නේ සිතක්. ඊළඟට ජවන සිත හතම ඒකත් මන ආයතය තුළ හදන්නේ. සිත සිත හතක්. ඊළඟට අදාරම්මණී කියන්නේ තවත් සිතක්. ඊළඟට බවාංග වෙනවා කියන්නේ තවත් සිතක්. ඔය ටික නොවි සිත සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ දැනීම සම්පූර්ණ වෙන්නේ. දැනීමක් කියලාම ඔය ටික ඔක්කොම වෙනවා. ඒ ක්‍රියාවලිය තියෙන හින්දා ස්කන්ධය කියලා කියනවා. ඒ ක්‍රියාවලිය ඔක්කොම ඒතර විඥාන 17 ආකාරයක් තියෙනවා. රූප කියන ආකාරයෙන් අනිවාර්යෙන් තියෙනවා 28ක්. ඇයි ඒ? 17ක් 17යි 30 20 34ක් වෙනවා. ඇයි? දෙක දෙක අනිවාර්යයෙන් තියෙනවා. මන ආයතනය සිතුවිල්ල. මන ආයතනය සිතුවිල්ලක් එක්කනේ හැම වෙලෙම විඥානය වැඩ කරන්නේ. අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥානෙ තුනම තියෙනවා. හරිද? වේදනාවල් අනිවාර්යයෙන් තියෙනවා 17ක්. සංඥාවල් 17ක් තියෙනවා. සංකාර 17ක් අට ගන්න. විඥානේ 17 ආරයක් කරගෙන. තේරෙන්නේ නැහැ. ඒක දුසමින් හොස දැන් අපේ රූපයක් දැක්කම ඒ චක්කු විඥාණයෙන් මේ චිත්‍රය කියන්නේ ඊට පස්සේ 17ක් යනවා. ඊට පස්සේ ඊට කලින් මතක තියාගන්න ඕන වෙන්නේ මුලින්ම තමයි පෙනීම හටගන්න කලින් ඇති වෙන ටිකක් වෙනවා. පෙනීලා ඉවර වෙලා ටිකක් වෙනවා. ඒ ටික ඔක්කොටම තමයි වෙ කියන්නේ. පෙනීම ඇති වෙන පෙර භවාංගයේ තියෙනවා. භවාංගය කියන්නේ අතීත භවාංගය. ඔන්න එකයි ගණන් කරගන්නකො. ඊළඟට භවාංග චලනය වෙනවා. භවාංග උපච්ඡේද වෙනවා. තුනයි. ඊළඟට පංචද්වාරා වර්ජණය වෙනවා. චක් විඥාන වෙනවා. ඔන්න පහයි. ඊට පස්සේ සම්පටිච්ඡනය වෙනවා. ඒ චක් විඥාන කියන්නේ ඔන්න දැක් පෙනීම ඇති වෙනවා. අර දැකදේ මොකක්ද කියලා විශ්ලේෂණේ තාම නැහැ. ඒක ඇති වෙන්නේ සම්පටිච්ඡනය වෙනවා. සම්තිර්ණය සිතාදනවා. වත්තපනාදනවා. අදරොන්න 8යි. ඊළඟට තමන්ට ඥාන සිත් හතක් හැදෙනවා. 8යි 7යි 15යි. ඊළඟට සම්තිර්ණය වෙනවා. තදාරම්මණය වෙනවා. භවංග වෙනවා. අදර 17යි. හරිද? ඒකත් හිතෙන් දැනීම හට ගන්න කලින් ටිකක් පේනවා මන ආයතනේ. ඒ දැනීමට පස්සේ දැනුණක් දැනීම නෙවෙයි අතරම. ඒ ඇහි ඇති වෙච්ච ක්‍රියාවලියට පස්සේ තව ටිකක් ඇති වෙනවා මන ආයතනේ. ওই ටික ඔක්කොම වුණාට පස්සේ තමයි දැනීම නිමා වෙන්නේ. එතකොට අන්දයකට විඥානේ පහළ වෙන්නේ නැහැ. අන්දයට අන්දයට නැහැ. ඈ අන්දයකට අන්දයට දැන් කන්නේ නැද්ද? කන්නේ නැහැ. ඈ අන්දයට ඉතින් ඇහි චක්කු විඥානේ පහළ වෙන්නේ. උට කනේ පහළ වෙනවා තෝත විඥාන. හන්දියට පංචස්කන්ධේ නෑ ඇහි. හන්දියට කණේ පහල වෙනවා. නාහි පහල වෙනවා, දිවේ පහල වෙනවා. පංචස්කන්ධ පහල වෙන්නේ නැත්නම් ඒක මල මිනිහක්. ස්වාමීන් වහන්සේ අභිරූපයක් අඳුර ගන්න මොහොත වෙනකොට අර ඔක්කොම ක්‍රියාවලිය කිපොච්චර ක්‍රියාවලියක් වෙලා තියෙනවා. ආයතන ඔක්කොම වෙලා. වැඩි ඔක්කොම වෙලා තමයි අඳුරලා ඉවරයි. ඔය ඔක්කොම වෙනවා. ඕක නොනවති වෙනවා. ඕක තමයි කිව්වේ චිත්ත නියාමය කියලා කාටවත් හොයන්න බැරි ක්‍රියාවලියක්. ඕක තිරසන් සදාටත් වෙනවා. එයා දන්නේ නැහැ. හැබැයි ඕක වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය විඥාන ක්‍රියාකාරීත්වය ඒක තමයි චිත්ත නියාම ධර්මතාවය කියලා නියාමයක් කියන්නේ චිත්ත නියාම හැට ඒක වෙනස් කරන්න අපිට ඔක චිත් 17කට වඩා අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ හරි එතකොට ওই දුර්වල සිත් අට ගන්නවා අර රූපේ ආයස අඩු අවස්ථාවකදී විඥාන ක්‍රියාත්මක වෙනකොට ඊට වඩා අඩු ආකාරයෙන් ධර්මතාවයක් වෙනස් කරන්න බෑ අර පට වියාපෝතේ ජීවාල් දෙන ධර්මතාවය වගේ එකක් ඒක තමයි චිත්ත නියාම ධර්මතාවය කියන්නේ උතු නියාමයේ බීජ නියාමයේ චිත්ත නියාමයේ කියලා එකක් කිවි ධම්ම නියාමයේ කම්ම නියාමයේ. ඒ වෙනස් කරන්න ක්‍රමයක් නෑ. දැන් සම්මිතේ ඇහෙන් අපු රූපේ අරගෙන ඊපස්සේ මනසෙන් ආයෙත් හදනවා. ඔව් ඒක හදනවා. ඒක තමයි මේ කිව්වේ. ඒක තමයි දැන් ඔය දැක්කා කියන වැඩේනේ. දැක්කා කියන එකට පස්සේ ඒක කෝපයේ පීරිසි කියලා තීරණය කරන තව ඊළඟට මන ආයතෙන් ආයෙ එතෙන්දි මන ආයතෙන් දැන් අර තදාරම්මණය වෙනවා කිව්වේ. ආන්ගේ තදාරම්මණය තුළ වෙනකොට මොකද වෙන්නේ? ආන්ගේ තදාරම්මණයට වෙලා භවාංග වෙනකොට මන ආයතනය කරන්නේ නැවත සිතුවිල්ලක් ඔතනදී ජනිත කරනවා. ඒ ජනිත කරපු සිතුවිල්ල භවාංගයේ ඉඳලා ආයත් සකස් කරගන්න මන ආයතනයෙන්ම මන ආයතනයක පාවිච්චි කරලා ආය ඒකට අනුව ආයත් 10000 සිතුවිලි 17ක් හදනවා. ඒක හදලා මේක රූපයකින් එක කොහොම කරන් තමයි ඕමම කනන්ත වාරයක් වෙලා තමයි Tamanට පේනකොට කෝපය කියලා හිතන තැනට එනකොට සිද්ධ වෙන්නේ. එකක් නන් නෙවෙයි. මොකද කෝපය කියලා අඳුරන්න තමයි හිතන්නකෝ. දැන් මේක අපි හිතමු කෝපය කියලා. දැන් මේක අඳුරන්න Tamanට මේ රූප සංඥාවල් කීයක් ගන්න ඕනද කියලා තමන් හිතා ගන්න. මේ ටික ඔක්කොම එකතු කරලා ඒක දැන් කෝපය මෙතන තමන්ට පේනවනම් මේක මේක රකින්න මෙතන ඉඳලා මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන දක්වා මේ සියලුම රූප ස්වභාවයන් වර්ණ සංඥාවන් තමයි ඔක්කොම ගන්න ඕනේ. ඒ සංඥා ඔක්කොම විශ්ලේෂණය කරලා ඒ සංඥාවට මෙහෙම හැඩයක් කියන්නේ කියලා ඊළඟ මන ආයතය තුළ එකක් හදනවා. ඒ හදන සිතුවිල්ලත් එක්ක පෙරගත සිතුවිල්ලත් තමන් සංසන්දනය කරනවා. ඒකත් එක්ක සංසන්දනය කරලා ඒකට අනුව තමන් තවත් සිතුවිල්ලක් හදනවා මේ කෝපය කියලා. ඔය වෙනකොට තමන් දන්නේ නැති වුණාට ලක්ෂ කෝටි වාරයක් විඥානය වැඩ පිළිවෙලයි. මම පුංචි කාලේ දැක්කම මේ කෝපේ කියන්නේ බෑ. තමන්න පේනීමක් තිබුණා. එච්චරයි. ඔය පේනීම ඔක්කොම එකයි. ඒතකොට මේ හැඩේ තියෙන එකන් තමයි මේ ටික ඔක්කොම ගන්න එපා. මේ සංඥා ඔක්කොම ගන්න මේ හැමදැනීම. ඒක ඔක්කොම අරගෙන තමයි සංඥා දාන්නේ. දැන් තමන් දන්නවනේ රූපවාහිනිය කොහොමද ඒ රූපයක් හැදෙන්නේ කියලා. ඒ සිද්ධාන්තයම තමයි උදාන. රූපවාහිනිය රූපයක් හදන්න තමන්ට මෙහෙම තිත් ගොඩක් තිත් ගොඩක් තිත් ගොඩක් තිත් ගොඩක් තිත් ගොඩක් එකට හැදෙන්න ඕනේ. ඒක ඒ ටික වේගෙන් වෙනවා සකස් කරලා ඒකට කියන්නේ. දෙරින්නේ නැහැ. මහරහතන් වහන්සේට කියන පළවෙනි කැලේ වගේනේ. ඒ කියන්නේ සිත්තික හදලා ඒක අඳුරන්න කලින් ඒ වගේ. එතන එහාට යන්න නැතුව නතර කරන්න කියලා. ඔකදී එහෙම කිව්වට නතර වෙන්නේ නැහැ නේද? හරිද? ඒ මුළු ලෝකයේ දෙන සියලු විද්‍යාවන් බුදුහාරු අවබෝධ කරලා තමයි කියලා දෙන්නේ. ඒවා ඉතින් දැන් ඉතින් කෑල්ල කෑල්ල කෑල්ල කෑල්ල එක එක යන්තම් යන්තම් අරකින් මේකෙන් කී කියයි කිය මිසක්ක බුදුහාරු කියනවා වෙන්නම් වෙන්නේ කාටවත් දෙන්නේ. හරිද? විද්‍යාවට ආදාවත් හොයන්න බෑ. මොකද විද්‍යාවට එහා ගිය එකක්. උනක පාර භෞතික විද්‍යාව. විද්‍යාවෙන් භෞතික දේවල් දෙන්න කියන්නේ එහා. ඒතරෝම මේ පංචස්කන්ධය කිව්වේ දැනීමෙන්ද තමන් අර ඇතුළේ ටික කොහොම දැනගත්තාම ප්‍රමාණවත් හොයන්න බෑ. එහෙනම් තමන් තේරුම් කරගන්න. ඒතකොට දැනීම පෙනෙනවා කියන තැන රූප ස්කන්ධයක් තියෙනවා. රූප ගොඩක්. තමන් දල වශයෙන් තේරෙනවා, ඇහැ තියෙනවා, බාහිර රූපේ තියෙනවා. අනිවාර්යෙන් තියෙන්න බෑ ඒක. ඇතුළේ ඒවා තේරෙන්නේ නෑ. රූප තියෙනවා. ඒතර වේදනාවල එකක් නේ වේදනාව ගොඩක්. තමන් දල වශයෙන් තේරෙනවා අනිවාර්යෙන් එකක් හරි තියෙනවා. කැමැත්තක් හෝ අකමැත්තක් ඒ දැනෙන එකට ඇති වෙනවා. වේදනා ස්කන්ධයක් තියෙනවා. හරිද? සංඥා ස්කන්ධයක් වෙනවා. රූප සංඥා තියෙන බව පැහැදිලි. ඒකත් එක තමන්ට අර මන ආයතනය තුළ සිතුම් සංඥා සමූහයක් ක්‍රියාත්මක වෙනවා. සංකාරයක් තියෙනවා අනිවාර්යෙන් පේනවා කියන දැන චිත්ත සංකාරය තියෙනවාමයි තමන්ට ඒකත් එක්ක ඇතුලේ මනෝ සංකාර ගොඩාක් ඇදිලා තියෙනවා. හරිද? සංකාර ඔක්කොම චිත්ත සංකාර ඔක්කොම සිත් විඥානය තියෙනවා අනිවාර්යෙන් චක්කු විඥානය එක අවස්ථාවක දෙන අනිත් ටික ඔක්කොම මනෝ විඥාන. හරිද? පේනවා කියන්නේ මොකද එතකොට? පංචස්කන්ධය. දැන් කොයිවත් තාලෙන්නේ නැහැ. තමන් තුලින් බලන්න තමන් දැනගන්න පේන පංචස්කන්ධය කියන්නේ ඇහැ අරිනකොට තමන්ට පහළ වෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. ඒක තේරෙන්නේ නැති ඉඳන් තමයි බුදුහාමර මෙහෙම කිව්වේ. අර ඇතුලේ තියෙන ක්‍රියාවලිය තේරෙන්නේ නැති ඉඳන් තමයි බුදුහාමර මේක සරල වශයෙන් අපිට තේරෙන මට්ටම. මොකද වේදනාව කියන්නේ තමයි අර ඉදින් කැක්කුම් විදියට හරි වේදනාව අඳුරනවා. සංඥාවක් අඳුරනවා තමයි. සංකාරය තමයි හිතනවා කතා කරනවා කියන ක්‍රියාවලිය තමයි දන්නවා. විඥානයේ ස්වභාවය තමයි මේ දැනගන්නවා කියන ක්‍රියාවලිය තමයි යම් මට්ටමකට දන්නවා. අනිත් ඒවා තේරෙන්නේ නැහැ. අනිත් ඒවා කියන්නේ අපිට අර ඇතිවෙච්ච පස්සය, පස්සය, මානසිකාර්ය, ජීවිතේන්දේ ඕවා එකක්වත් අපිට තේරෙන්නේ නැහැ. අපේ ඔක්කොම එදෙනවා. එදෙනවා. ඒ තමයි මන්ට පේනවා කියන තැන පංචස්කන්ධය. ඒතර පේනවා කියන තැන විතර නෙවෙයි ඇහෙනවා කියන එකත් රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. එහෙනම් එතනදිදී ඔක්කොම ඔය සිද්ධිය වෙනවා. ඉතින් අතන චක්කු විඥාන වලට සෝත විඥානෙ ක්‍රියාත්මක වෙනවා. අර සිද්ධිය අර විදියටම නහයේදී ගාන විඥානෙ යෙදෙනවා. ඒකයි. දේවදී ජීවා විඥාන කියන එක තනි වෙනවා. කායේදී කාය විඥානෙ, මනේදී ඔය විදියටම මනෝ විඥානෙ ආදිත් ක්‍රියාත්මක වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මෙතන මේ කෝප්පේ තියෙන එක මෙහෙම රූපේ කියලා අඳුරගන්න දැන් අපි මෙහෙම ඉඳලා තව කෙනෙක්ට පිටුම් පොඩි ළමයට හරි අර තියෙන අර කබඩ් එකේ තියෙන ඒ කෝප් එකේ ඉන්නේ කියලා දැන් මෙතන ඉඳන්කො දැන් අපි මෙතන පේන්නේ නැහැ රූපේ. එතකොට ඒ ළමයා දැන් මං කිව්වම අඳුර ගන්නකොට ඒ කොහොමද මෙතන මම බලන මත මොකද්ද ඒ සිතුවිලි ඇති වෙන්නේ? දැන් අපි කබඩ් එක අපි කුස්සිය අතන තියෙන කෝප් එක කියලා දැන් අපි දැන් කිව්වොත් එහෙම මේ හැඩයත් එක ඒක එතකොට ඒ මතකේ එයා කෝප් එක කියලා සංඥාවෙන් හදාගන්න තමයි කෝප් එකේනට කෝප් එකේ සංඥාවක් යට හැදුනොත් විතරයි එයා කෝප් එකෙන් අඳුරන්නේ. නෑ නෑ ඉතින් ඔය කියන්නේ මන්ද බුද්ධි කියලා මේකට කෝප් එක ගේන්න කියනවා. එයාට හැදෙන්නේ නෑ ඒක. ඇයි? එයාට අර හදා ගන්න බෑ සිතවිල්ල. ඒකයි ප්‍රශ්නේ. එයාට ඉතින් කෝප් එකේ කලින් කියලා දීලා තිබ්බත් කා කෝප් එකක් ගන්නේ නැත්නම් වෙන මොකක් කරන්නේ? වරි යන්නේ. එහෙනම් ඒ වෙලාවට කියන එක අනුව ආයෙත් මොකද වෙන්නේ? කියනවා කියන එක අහනවා. ඇහුණාට පස්සේ ආයෙ ඒ අනුව ඒ සිතවිල්ලත් ගන්නවා. ඒ සිතවිල්ලට අනුව මේ සිතවිල්ල ගන්නවා. කෝප් එක කියන්නේ මොකක්ද කියලා ආන් ඒ අනුව සංඥාවක් මත දිසිතවිල්ලක් ජනිත කරගන්න. ඒක තමයි මනෝ සංචේතනා කියලා කියන්නේ. මානසික දවස් සිතුවිලි හදා ගන්නවා කියලා මම කිව්වොත් ඔය තමයි චිත්තය කර්මයෙන් කරන වැඩේ නැත්නම් සිතුවිල්ලක් හදනවා. ලෝකායති සංකීර්ණ ක්‍රියාවලියක් ඔහොම ලීසින් තේරෙන්නේ නැහැ. වැඩි දුර හිතන්න යන්න ඕනේ. තමන්ට ඒවා හිතලා ඇති වැඩකුත් නැහැ. ඒවා වෙන්නේ ඇතිලා නැතිලා එන එක විතරයි පාලනය කරන්න බැරි. ඒකයි. ඉතින් සම්හස මොකටද මොකද හිමම මේ ඔය රූපස්කන්ධය කියව මතී දනාගත දුර ළඟ වුණා කියලා ගොඩාක් තියෙනවා. එදී? ඇයි එහෙම කියන්නේ? ඒ දුර තිබ්බා ළඟ තිබ්බා අතීතේ තිබ්බා අනාගතේ තිබ්බා ඔච්චරයි තියෙන්නේ. සුද්ධාට හැදිච්චා විතරයි. ස්කන්ධය. කවුද කියන්නේ? ඔය තියෙන දෙපිටේ. ඒ විභාග රූපය ඔච්චරයි. අතීතය දැක්කත් අනාගතය දැක්කත් වර්තමානය දැක්කත් ඔච්චරයි බුදුහාමුදුරු කිව්වේ ඔච්චරයි. අතිපත්තාන්තල බුදුහාමුදුරුගේ රූප ටික ඔච්චරයි අඳුරගන්නේ. අභ්‍යන්තර රූපයි බාහිර රූපයි විතරයි. ඔය වෙලා තියෙන එකයි මුළු ත්‍රිපිටකයම ඔය ඔයා යන්න ගියාම ඔක තමයි කෙලවිලා තියෙන්නේ. ඒක තමයි කට උත්තරයක් කරන් ඒක ඉවරයක් කරගන්න. එහෙනම් අර සූත්‍රේ මේ සූත්‍රේ ඔක්කොම සූත්‍ර කලවම් කරගත්තාම අන්තිම සූත්‍ර පුජ්‍යලාට වෙන්නේ ඕක තමයි. එහෙනම් දෙක සූත්‍රය ගන්න ඉවර කරගන්න. බුදුහාමර අර සූත්‍රේ මේ සූත්‍රේ කලවම් කරන්න කිව්වේ නෑනේ. එක සූත්‍රයක් කියලා එයාට ඒ සූත්‍රේ පාවිච්චි කරලා ඉවර කරගන්න කිව්වා. දැන් මේ අය සූත්‍ර කලවම් කරගෙන සූත්‍ර පාන අර සූත්‍රේ මෙහෙම දුවා මේ සූත්‍රේ මෙහෙම අයි අර මෙහෙම කරන මේ කියන කී කියන එකක් නෙවෙයි. එකක් කොල්ල ඉවර කරගන්න. මොකද එච්චරයි කියලා තියෙන්නේ. ඉතින් එච්චරයි කියලා තියෙන්නේ. ඒ ටික ඇති හින්දා ඒකට. ඒ උත්තරේ එයාට කියලා තින්නේ ඒ ටික එයාට එතනින් එයාට ඒක තේරෙන හින්දා. හරිද? එයාට ඒක එතනින් තේරෙනවා Tamanට ඒක තේරෙන්නේ නැත්නම් තමා ඒක අතහැරලා නිකයි. වෙලා තින්නේ ඒක. බුදුහාමුදුරුවෝ දන්නවා මෙයාට මේ ටික කිව්වම මේ එයාට ඇති නිවන් දකින්න. ඉතින් එයාට එතනින් එයාට කියන්න ඕනේ නැහැ. තව කෙනෙකුට ඒ ටික කිව්වම මදි. ඒතර තව ටිකක් එයාට කියනවා. ඉතින් දැන් තමන් අරගයි මේකයි දෙකම කලවම් කරගත්තාම තව ටිකක්වත් තේරෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. ඒ හින්දා ඔය කියන ආකාරයෙන් එක එක සූත්‍ර පාඨය කරලා ඉන්නයි කාදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම පටල ගන්න එක නංගේ. බුදුහාමුදුරුවෝ ඔකම ඔය ඔය කාරණේ කියලා තියෙනවා. අනාගතේ පහළ වෙන අය මම මේ එක එක ආයත සූත්‍ර දේශනා කරමින් ඉඳලා ඒ අය මේ සූත්‍ර අරගෙන තර්ක කර කර ඉන්නවා මිස ධර්මය අවබෝධ කරන්නේ නැති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙනම් <laughs> කියලා තියෙනවා. මම මේ විවිධාකාරයෙන් ධර්ම දේශනා කිරීම මගින් අනාගතේ පහළ වෙන අය මේ සූත්‍ර අරගෙන ඒවා තර්ක කර කර ඉන්නවා මිස සූත්‍රයේ අවබෝධය ලබන්නේ නැහැ කියලා. නැත්තම් බුදුහාමන්ට තිබ්බ එක සූත්‍රයක් දැකලා නිකන් ඉන්න. එතකොට අර සර්වඥතාඥානය කියන එකට ප්‍රශ්නයක්. ඒක තමයි එක එක ආකාරයෙන් මේක කියලා තියෙන්නේ. නමුත් එක එක ආකාරයෙන් කිව්වොත් තියෙන එකයි. තමයි එක එක ආකාර වලින් හොයන්න ගිහලා තමන්ට වෙන්නේ තෝරයි. පොත් කියවන විචාර නොවැඩ පොත් කියවන මා බూరు වැඩක්. තව දැන් පොත් ලිවි බුදුහාර ලිව්ව එක පොතක් හරි තියෙනවනම් අන්න එක කියවන්න. බුදුහාර ලිව්ව පොතක් තියෙනවනම් ඒක කියවන්න අනිත් කවුරු ලිව්ව කියවන්න එපා. නැත්නම් බුදුහාර පොත් ලියන්න දන්නේ නැද්ද? බුදුහාර තිබ්බ නැහැ පොත ලියලා ඔය පොත බලන්න බුල නිවන් දැකපළ කියලා පැත්ත වෙලා බුදිය ගන්න. බණගේ කියවුරුද 35 ගියේ මොකටද? එහෙම තේරෙන්නේ නැති ඉඳා. බුදුහාමුදුරන් පොත ලිව්ව කියමුකෝ අපි. බුදුහාමුදුරගේ ඥානය තියෙනද අපිට පොත කියවද්දී ඒ ඥානය පහළ වෙන්නේ? පස්සේ හම්බුනේ දැන් කේක හම්බුනේ ඉන්ටර්ප්‍රිට් කරන්නේ කේක විදියට. ඒක මොක මොක ඉන්ටර්ප්‍රිට් තමන්ට තේරෙන විදිහට පිළිගන්න කියලා මම කිව්වේ මමත් කියව එකයි මම කියන එකක්වත් පිළිගන්නත් එපා තමන්ට තේරෙනවා නම් පිළිගන්න. මේක අතගාලා රස්නේ තීදලා කියලා තීතන තේරෙනවා තමන් ඒක පිළිගන්නවා ඊට එහා මොකක්වත් පිළිගන්න එපා. ඒක තමයි මම මේ කියන්නේ. දැන් අපිට අහන්න පුළුවන් හම්බුනේ ප්‍රශ්නයක් තියෙනකොට පොතේ කියනකොට ඒක තමයි මොකද කියන්නේ. හරි <laughs> කියන්නේ නැහැ කියලා කියන්නේ. අය කියන්නේ අය කියන්නේ අය කියන්නේ ඉතින් මට මොකද මට උදාවක් නෑ මට මොකවත් දෙන්නේ නෑ ඕනක් කිව ගන්න ගදී නැත්නම් දෙකයි නේද මට රන් දෙන්නේ නෑ ඔගේ ඒ බුදුහාරේ පාගේ කරපියුන් ඉන්න එක අපි කියන එක අහයිය මෙවුන් ඔක්කොම බුදුහාරේ පාගේ අතීත ඒක කරපු එවුන් හිටියේ බුදුහාර කාලේ තිදී ඔච්චර බුදුහාරේ දත් යදි සම්පන්න පායේ ওই ඥාන සිද්ධි ඔක්කොම මේ මේ මේ පුන පුනා කියද්දිත් ඒක කියන්නේද ඒක කරන්නේද පිනේ කඩපු යෝග හිටියා නම් ඒ කාලේ අද කාලේ මොන කතාවද? හරිද? මොකක් හරි හේතුවක් හින්දා වෙන්නේ නේද ඔබ හරි හම්බ වෙන්නේ දැන් තමයි කියවෙන්නේ. මොකක් හරි කර්මයක් හින්දා තමයි. ඒ ඔය කර්මය. ඒක කර්මයක් තමයි. හොඳාරි නරකද කර්මයක්. කර්මයක් ඒක. දැන් බැලුවද දෙකට? එහෙනම් අතීතයේ දැක්කත් ඉතින් බුදුහාර ඒකින් දේවා ඒක උතන්ටත් එකයි. එහෙනම් අතීතයේ රූප බැලුවත් අනාගත රූප බැලුවත් අතීතයේ දුර තියෙනවා ළඟ තියෙනවා ප්‍රිය ඒවා අප්‍රිය ඒවා මොන ආකාරයෙන් බැලුවත් තියෙන්නේ සුද්ධාර්ථකේ නිර්මාණ. එච්චරයි. එච්චරයි. ඒක එක එකනට බලන්න කියන විදිහේ. එයාට මෙහෙම කියලා තේරෙන්නේ නැතුව ලෝකයේ ස්වභාවය මෙයාට තේරෙන්නේ නැත. එයාට කිව්වා මේ අතීතයේ තිබුණේ මෙවුවා අනාගතයේ තියෙනෙත් මෙවුවා. ඕවා කියලා මොහොම අඳුරන්නේ කියලා එච්චරයි. හරිද? රූපී රූපං සාත රූපං ඒතේසා රූපා කියලා ඉතින් බුදුහාම කියන පිය රූප සාත රූප අරක රූප කියලා මේ තියෙන්නේ ඒත් එච්චරයි රූපස්කන්ධය. හරිද? වේදනාවත් එහෙමයි ඉතින් සංඥාව සංකාර විඥාන ඔක්කොමත් එහෙමයි. ඒ ඔක්කොම පහල වෙන්නේ කොහෙද? දැනීමක් එක. ඊට යමුත් නෑ. හරිද? හ්ම්. එතන පංචස්කන්ධ ඒ කියලා කිව්වේ ඕම ඔකටයි. එතකොට දැනීමටයි වෙ කිව්වේ. ඒ කියන්නේ සිතටමයි. හරිද? දැන් නම් දැනීම කියලා කිව්වත් නාම රූප එකතුව කිව්වත් අභ්‍යන්තර ආයතනේ බාහිර ආයතනේ විඥාන එකතුනා කිව්වත් පංචස්කන්ධය කිව්වත් ඔක්කොම මේ පෙනෙනවා කියන එක ඔච්චර. එහෙනම් පංචස්කන්ධය පහළ වෙන්නේ කොහෙද? ආයතන තුල කොයි වෙලේද? ඒ අවස්ථාව කෙනවද? අරමුණක් දැනෙන වෙලාව. අරමුණ ඇති නනේ අරමුණ දැනෙන වෙලාව. එහෙනම් දැනෙන වෙලාවේ පංචස්කන්ධය පහළ වෙනවා. එහෙනම් පංචස්කන්ධය කොහෙන්ද බලන්න එන්නේ නේද? තමන්ගේම දැනීමත් එක්ක පමණයි. වෙන කොහෙවත් බෑ. එහෙනම් තමන් තුළින්ම මොකද දැනීම තමන් විතරයි එහෙනම් තමන් විතරයි බලා ගන්න ඕනේ. ඔතන ඕක තමයි බුදුහාර කරන්නේ. සංස්කෘතික උපදී මේ කාලතනක් හරි නැත්නම් පංචස්කන්ධේ පාලනවද යන්නේ? ඔව්. ඒතර ඒ කියන්නේ කතර රෝහන්සේ කිව්ව එතකොට උපදින් හරි ආයතනයක් නැත්නම් යට රහත් වෙන්න බෑ. ඔව් ඉතින් යාර ඇහැ පේන්නේ නැත්නම් යාර ඇහි පංචස්කන්ධ පහළ වෙන්නේ නැහැ. කනේ පහළ වෙනවා නේද? නහය පහළ වෙනවා, දිවේ පහළ වෙනවා. හරි රූප වේදනා සංඥා සංකාර විඥානය පහළ වෙන්න ඕනේ. ඒක ඉතින් ඇහි පහළ වීම වෙන්නේ නැහැ යාට. එතන පෙනීම නැහැ යාට. ඒතර පෙනීමේ අටස්කන්ධේ නැහැ යාට. ඒකට පෙනීමේ සංඥාව සංඥායම පහළ වෙන කියන පහස කියන්නේ. සංඥාමකෝ? ඒ කියන්නේ පංචස්කන්ධේම. ඔව්. ඒතර පෙනීමේ සංඥාව තියෙනවා. පහස කියන්නේ. පෙනීමේ සංඥාවකෝ? මොකද්ද ඔය ආයන්? ආය මොකද ආය පටලගෙන ඉන්නේ? මොකද්ද පෙනීමේ සංඥාව කියන්නේ? නෑ පහස කියන්නේ පංචස්කන්ධයෙන් පහළ වෙනවා කියලා. පංචස්කන්ධේ පහළ වෙනවා දැනීමකට ගන්නකොට. හරි. හ්ම්. ඒ කියන්නේ සංඥා හයමත් ඒ කියන්නේ තියෙනවා කියන්නේ. සංඥා හයම කොහෙද තියෙනවද? දැන් තමයි ගඳ දැනෙනකොට සංඥා හයම තියෙනවද? ගඳ දැනීම අට ගන්නකොට තියෙන්නේ ගන්ධ සංඥා විතරයි. ඒකත් එක තමයි ත්‍රිතුම සංඥා විතරයි අටගන්නේ. මම තමයි තාම තේරුනේ නැහැ ඔය කියන එක. නෑ ගර්භාෂිකේ ක්‍රියාවලිය ඇතුළත ඒ හැම කියන්නේ හැමයි තියෙන්නේ. ස්කන්ධය කියන්නේ ගොඩක්. ගොඩේදී රූප ඔක්කොම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. හැබැයි රූප ගොඩක් තියෙනවා. ඒකට ඔක්කොම මේ චක්කු රූප, සෝත රූප, ගාහන රූප, ජීව රූප, කාය රූප, මන රූප ඔක්කොම එනවාද? ඒතර ගඳ දැනෙන තැන කොහෙද ඒතර ජීව රූප තියෙන්නේ? ගඳ දැනෙන තැන කොහෙද කාය රූප තියෙන්නේ? ගඳ දැනෙන තැන කොහෙද තියෙන්නේ? Tamande ස්පර්ශ රූප කොහෙද තියෙන්නේ? රූප ගොඩක් තියෙනවා. හැබැයි අරව නැහැ. යම් රූප සමූහයක් අට ගන්නවා. යම් රූප සමූහයක් අට ගන්නවා. ඔක්කොම අට ගන්නවා. දැන් රූප 28ම අට ගන්නවා. වෙන ස්ථිර රූපයි භාව රූපයි දෙකම අට ගන්න එපා. ඒක එව්වේ. එහෙම අට ගන්නෑ. චක්ක ප්‍රසාද රූපේ ඒකයි. සෝත ප්‍රසාද රූපේ ඒකයි. චක්ක ප්‍රසාදයට ගන්න. ඇයි සෝත ප්‍රසාදයට ගන්න ගන්නේ? ඒ දේවල් ටික ඔක්කොම හට ගන්නවද එක දැනක? එහෙම නැහැ. හට ගන්න යම් දැනීමක් තුළ රූප සමූහයක් හට ගන්නවා. ඒකයි රූප ස්කන්ධයක් හටගත්තා කියන්නේ. වේදනා සමූහයක් හට ගන්නවා ඉඳ වේදනා ස්කන්ධය කියනවා. හරිද? ඒ කියන්නේ මේ එක දැනීමක් හට ගන්න මන ආයතනයේ ඉඳලා චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ චිත්ත වීතිය තුළ රූප සමූහයක් ගෝචර වෙනවා. එන වේදනා සමූහයක් අට ගන්නවා සංඥා සමූහයක් සංකාර සමූහයක් විඥාන සමූහයක් ඒකයි ඔය කිව්වේ රැස් පේන්නේ නැති කෙනාට චක්කු ප්‍රසාදය සහ ඒ අදාළ වූ පංචස්කන්ධය ඇහි පහළ වෙන පංචස්කන්ධය පහළ වෙන්නේ නැහැ එතරම් කර රූප ඔක්කොම දිනනවා කියලා ගන්නෑ දැනීමක් අට ගන්න තැන මොකක්ද වෙන්නේ අපිට අවබෝධය තියෙන්න ඕනේ. ඒතරයි දැනීමක් අට ගන්න තැන රූප සමූහයක් ඇති වෙලා වේදනා සමූහයක් ඇති වෙනවා සංඥා සමූහයක් සංකාර සමූහයක් විඥාන සමූහයක් හරිද මට ඒක අතනවල බාස් කිව්වා මර පංචස්කන්ධේම ස්කන්ධ පහම එක ආයතනයක් වල පහල වෙනවා කිව්වම මම ඒක ගැට අර විදිහට සංඥා ඔක්කොම ඔය දෙක ආයතනෙක පහල වෙනවා එක ආයතනෙක පහල වෙන පංචස්කන්ධය කියන්නේ අපි රූපක සමූහය ගත්තාම රූප කියන්නේ මොනවද රූප වලට ආйти අභ්‍යන්තර රූප බාහිර රූප සියල්ල නමුත් ඒට අදාළ යම් රූප සමූහයක් තමයි එක අවස්ථාවක පහළ වෙන්නේ. හැතියෙන්නේ ඒකයි. එක රූපයන් එක වෙලාවක කවදා ජීවිත දෙකක් දෙකක් එකපාර ගෝචර කරන්න බෑනේ ඉන්නේ. හරිද? ස්කන්ධය කියලා අපි කතා කරන දැන් පංචස්කන්ධය දැනගන්නකොට අපි ඔක්කොම දැනගන්න. වේදනා කැමැති අකමැති මැද තුනක් වෙනවා. නමුත් එක වෙලාවක එක වේදනාවක් යට ගන්න. එක වෙලාවක තමයි සංඥාව ගොඩක් අට ගන්න බෑ ඒක සංඥාව. ඒක තමයි. ඒක තමයි මට පැටලුනේ මේක අර මටත් තේරෙන්න තිබුණේ එහෙමයි මට අර ඔබ සිකම් ස්කන්ධ ඔක්කොම පහළනවා එක මට. ඔක්කොම කියන්නේ රූපේ ඔක්කොම රූප ඔක්කොම පහළනවා. මගේ මනසෙන් ගන්න නිසා. නෑ එහෙමයි. මනසේ ගත්තත් බෑ ඒක. මනසේ ගත්තත් තමයි පහළ වෙන්නේ. මනසට අදාළ වෙන්නේ තමන්ට මන ප්‍රසාදේ මන ප්‍රසාදේ එහෙම නැත්නම් වස්තු ප්‍රසාදයයි සහ චිතුම් ධම්ම රූපයයි විතරයි. හරිද? අතර විඥානේ මනෝ විඥානේ විතරයි. අනිත් ඒවාට ඇති වෙනකොට තමයි අනිත් විඥානේ එන්නේ. හැබැයි පහේව ස්කන්ධයක්ම හැදෙනවා. පහේව එහෙම නැත්නම් පහේ සෙට් අපි කියමු ඔය කියන ආකාරයේ පහේ ඒවා 17 ආරයක්. ඒකයි රාම වචනයෙන්. පහේව 17ක් කට ගන්නවා. එක දැනීමකට. ඒතර පෙනීමට අදාළ පහේ සෙට් 17යි. ඇහිීමට අදාළ පහේ සෙට් 17යි. ඒ 17 නතර වෙන්නේ නැහැ ඕක. හරිද? 17 නතර වෙන්නේ නැහැ. 17 නතර වෙන්නේ නැහැ. 17 නතර වෙන්නේ අපිට 17 නතර වුණා නම් අපිට තේරෙන්නේ නැහැ. 10 නතර වෙනවා නම් හොඳයි. එතන නතර වෙන්නේ ඔබ තව එහාට ගිහලා තමයි අපිට ගෝචර වෙන්නේ. නමුත් අපේ භාවනා කරද්දී ගොඩක් දේවල් මතක කරන අතීතේ. ඒ අතීතේ මතක් වෙන්නේ ඕනේ නැතිව මතක් කර කර ඉන්නේ. ඩය භාවනා කරන මතක් වෙන්නේ. ඒකට ඉතින් ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවය දකින්න ඕනේ. ඒක තමයි මේ 13ත් ඉතින් කියලා දුන්නේ. ඉතින් ඒක කෑලි කුණු වෙනවා, ගඳ ගන්නවා, පිළිවගෙන කියලා කීතන්න අපිට කියලා දුන්නා. ආන්ගෙට කියලා දුන්නා. ඒවා හිතුවාම ආයෙ මතක් වෙන්නේ නැහැ එකෙක්වත්. මොකෙක්වත් මතක් වෙන්නේ නැහැ. කය මේ ලෝකේ එකයි අරහං වෙනවා කියලා කිව්වා. බුදුහාමර රහසින්වත් මතක් වෙන්නේ. ඒ තත්ත්වෙට එන හැටි මෙයාට ගියාද? ගොඩාක් දේවල් කියන්නේ ගොඩාක් දේවල් නෑ තියෙන්නේ ඔක්කොම සතර මහා භූතයන් ඇතුළේ 12 ආකාරයයි. ඔය හිතාගෙන ගොඩක් දේවල් කියලා. ඒ දිදී ඕක දැන් කියා දෙන්න බෑ මට. මම මොන් ඕකයි කියන්නේ ඔය අතරමැදින් එන අය නෑ තින තරමට හොඳා. ඔකාරි අවුලක් ඉතින් ඔයාලට අය කියා දෙන්න බෑ. ඉතින් මට අනුකම්පා කරලා කරන්න යන්නේ. ඒතර ඔයාලට කියා දෙන්න පටන් ගත්තොත් මම දවස් තුනක් කියා දෙලි ඉවරලා තමයි අර ඉතුරුට කියා දෙන්නේ මේ අයට. ඈ මට එහෙම ඉන්න උනක් නැත. මට එහෙම ඉන්න උනක් නැහැ. ඒ විදිහට ඔක ගැඹුරු කතාවක්. හරි තේරෙනවද එතකොට? එතකොට ඕනම දැනීමක් තුළ අපිට නොතේරීම රූප ගොඩක් ඇති වෙලා වේදනා ගොඩක් සංඥාවක් සංඥා ගොඩක් සංකාර ගොඩක් විඥාන ගොඩක් හරි. එහෙනම් මේ පංචස්කන්ධයක් පහළ වීම යනු දැනීමක් නැති වීම. ඔතන අපි අවබෝධ කරගන්න ඕනේ ඔතන අපිට තේරෙන්න ඕනේ ඔතනයි මේ පෙනීම යනු රූප ගොඩාක් ඇති වෙලා වේදනා ගොඩාක් සංඥා සම්මාර විඥාන ගොඩාක් ඇතිවීමක් කියලා. එතන ඇහෙනවා කියන්නේ එතන. කනයි සද්දේ කියන රූප රූප තමන්න තියෙනවා ඒක අනිවාර්යෙන් තේරෙනවා. අනිත් ඒවා ඇතුලේ තියෙනවා. දුකනේ දුකනේ පායි පායි වරිපේට දැනි මත්තයි. ඔව්. ඒ ඒ පිළිවෙල 100 100ක් දැනගන්න ඕනේ. මේක දන්නේ නැති කිසියෙක් සෝවාන් වෙන්නේ නැහැ, සකදාගාම වෙන්නේ නැහැ, අනාගාමී වෙන්නේ නැහැ, රහත් වෙන්නේ නැහැ. මම දැන් කියලා දෙන්නම්. මොකද්ද කියලා කියලා දෙන්නම්. ඒක ස්වාමීන් වහන්සේ දැන් පංචස්පන්දේ රහතන් වහන්සේලාට තියෙනවා අපිටත් තියෙනවා හැමෝටම තියෙනවා. නැත්තම් මොකක්ද? නෑ පංච උපාදාන ස්කන්ධය කිව්වහම ඒ මොකක්ද? ඒක ඒක තමයි. ඒක තමයි මම දන්නේ. මම දන්නේ. <laughs> ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා මම අහන්න ඕනේ. මම කියන්න බෑ. මම කියන්න බෑ. කතාවකින් නම් ඈ නෑ සාමාන්‍යයෙන් ඉස්සරහට කියනවා නම් කමන්නේ. හ්ම්. ඒ පාදානස්කන්ධය අපි තමයි උපාදානය කරන්නේ. දැන් Tamanට පෙනීම කියලා එකක් පහළ වෙනවද නැද්ද? රාතන් වාදයට පේනවා කියන එක වෙනවද නැද්ද? එහෙනම් රහතන් වහන්සේලාත් ඔබ වෙනවත් තමන්ටත් වෙනවන්නේ නැද? හ්ම්. එහෙනම් ඉතින් එහෙනම් ආනික තමයි පංචස්කන්ධේ පහළ වීම. එතන මොකද්ද උපාදානය කියන්නේ? මොකද්ද උපාදානය කියන්නේ? ඒක අපි දැන් දකින්නේ දේ මේක ලස්සන දෙයක් එහෙම කියලා හිතෙන් අල්ල ගන්නවා. හිතෙන් අල්ලන්නේ අල්ල ගන්න හිතක් තිබ්බද? අල්ලගන්න හිතක් තිබ්බද? අල්ලගන්න හිතක් තිබ්බද? අල්ලගන්න ඉඳලා තිබුණේ. ඔය තියෙනවා කියලා ගත්ත එක තමයි ප්‍රශ්නේ. ඒතර තියෙනවා කියලා ගත්තේ මොකක්ද උනේ කියලා තමයි මාත් ආන්නේ. මට දැන් ඔක ඉතම ඊළඟට කැදෙනවා. හරි. දැන් ආන්නේ පංචස්කන්ධ කීතැනක පහළ වෙනවද? හා? <coughs> දැන් ආගම මොනවද හරි? කන නාය විව හරිනේ මානස. ඔය දෙක පහළ වෙනවද? කියන්නේ ආය අවස්ථාව පෙනීම, ඇසීම, ගන්ධ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම. ඇහැ කිව්ව නිකන් පහල වෙන්නේ නැහැ. ඇහි පෙනෙන වෙලාව විතරයි. ඇහෙන වෙලාවේ නම නැහැ. ඇහෙන වෙලාවට විතරනේ විඥානය වැඩ කරන්නේ. එලාට තියෙනවා. හරි. එතකොට ඔන්න දැනීම් හය ඇති වෙන වෙලාවේ හය අවස්ථාවක් ආයතන හයේදී පහල වෙනවා. දැන් අහනවා තව පංචස්කන්ධ පහල වෙන්න පුළුවන්ද? කොහේ හරි. ඊට අමතරව තමන් ගාව. ආයෙ ආයෙ තමයි දෙන්නේ මම දන්නවා ආයෙ දෙන්නේ කියලා. නැත්තම් 12 කට දෙනවා කවුද? ස්වාමීන් වහන්සේ ඊයේ කිව්වා එක එක අරමුණකට එක මේ මේ විඥාණයෙන් එක එකයි සෙට් කරන්නේ. ඔව් එකයි තමයි සෙට් කරන්නේ ඔය. ඉතින් එකවර වෙන තැනක පංචස්කන්ධයක් ඇති වෙන්න විදියක් නැහැ. මේ තැනක ඇති වෙන්න විදියක් නැහැ. නමුත් තැන් 6ක ඇති වෙනවන්නේ එකවර නේද මං ඇහුවේ. එකවර කොහොමවත් ඇති වෙන්නේ නැහැ. එකවර එක දැනීමක් තමයි හටගන්නේ. නමුත් මම ඇහුවේ තැන් 6ක පංචස්කන්ධ ස්වභාවයන් පහළ වෙන්න පුළුවන්. එකවර කතාව මම කිව්වේ නෑ. ඇහි පහළ වෙනවා, කනේ පහළ වෙනවා. තැන් 6යි. ඊ තැන් 6ට අමතරව තවත් පංචස්කන්ධ පහළ වෙන තැන් තියෙනවාද කියලා ඇහුවා. මොකද උන්කන්නේ? එතන විතරයි කිව්වා නම් එන්නේ නැහැ. මං එතන විතරයි කියන්නේ දැන් තමන් කිව්වා එතන 6 කියලා. මං අහන්නේ තව තියෙනවද කියලා. ඈ? තමන් ගැන තමයි කිව්වේ අනේ මොකද? මොකද? කොහොමද උඩුලා? උඩුලා තමයි කරවා ඉන්නවා. ඈ? අයිනේ තියෙන ඇති ආ <laughs> <laughs> මන්දන්නේ. තමන්ගේ දිව වෙනවනේ මන්දන්නේ ඒක. අර යකා ඇවිල්ලා ගම මාරේ ඇවිල්ලා ගමත් නැත්තම් නැහැ කියන දැනගන්න. තියෙනවා නම් තියෙනවා හිතේ. දන්නේ නැහැ කියලාද කියන්නේ? දන්නේ නැහැ කියලා මම දන්නේ මං කිව්වේ දන්නේ නැව තියෙනවා නේ මං අහන්නේ තියෙනවද නැද්ද කියලා. එහා. මොකක්ද කියන්නේ? පාජකන්දේ එවදා දෙනවා. පහළ වෙන දැන්. ඒක දැනගන්න ඕනේ කියලා අපි ඕක දැනගන්න ඕනේ. නොදැන කිසි තේත්ම කරන්න බෑ. ඒක තමයි බුදුආර්ගයේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. දුක්ඛ සත්‍ය දැනගත්ත කි ඕක දැනගත්තා තමයි. ඕක දැනගත්තේ නැත්නම් දුක්ඛ සත්‍ය දන්නේ නැහැ එකෙක්වත්. එහෙනම් අර ටික ඔක්කොම කියලා බුදුආර්ගයේ ඒ ටික ඔක්කොම දැනගත්තේ නැත්නම් සංකීර්ණේ පංච උපාදානස්කන්ධ. සංකීර්ත වශයෙන් පංච උපාදානස්කන්ධය දැනගත්තු විතරයි එයා දුක දන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හන්නේ මේ එක මොහොතක එක මොහොතක තමයි නැත්නම් මොහොතවල දෙකක් ආයේ දෙකක් නේ. එක මොහොතක තමයි බුද්ධ ආගම කතා කරන්නේ. බුද්ධ ආගම කතා කරන්නේ ඒක අකාලිකයි. එක මොහොතක ගැන විතරයි බුද්ධ ආගමේ සියල්ල තියෙන්නේ. ඔය තියෙන්නේ? අද වෙනවද? තව. මන් දන්නේ නැහැ. දන්නේ ඒක ගහගෙන ඉන්නවා. ඔය ආගෙන හිටියේ මෙච්චර කල් බණ අහගෙන හිටියේ. බණ කියන්නේ ඔය කියන්නේ පංච පාදාන ස්කන්ධේ දුක්ඛය බැලුවා අපි. පංච පාදාන ස්කන්ධ දුක්ඛ. පංචස් පාදාන ස්කන්ධේ තමයි නැති කරන්නේ උපාදාන නැති කරාම හත් වෙනවා කියන්නේ. බලන්න. නෑ වගේ. ඒ වගේලා කියලා බලන්න තියෙනවා නේද? ඔය තියෙන්නේ තියෙනකව මතකයිද? ඈ තියෙනකව මතකයිද? මතකද? ඈ මොනවද දෙන්නේ? අගෙන බලන්න තියෙනවා. අමතෙන් අහන්න. පාතොල් දැන් කියලා දුන්න මම. දැන් කියෙන්නේ කියලා. තව තියෙනවා පංචස්කන්ධයකටයි පංචස්කන්ධය ගැන බුදුහාම තවත් කිවි. මොනවද තියෙන්නේ? නැතිද කියන්නේ? ඒකේ මොතේ නැති චතුරා නැතුනේ නෑ මතක නැහැ. එහෙම අතුරා නැතුණා කියලා හරියන්නේ නැහැ. මතකයේ තියෙන්නේ පංචස්කන්ධ අතුරා දැන් මගේ දා කියද තට්ට බට්ටු වලදී. කියලා දීලා ඉතින් හාමුදුරනේ කියලා දීලා දන්නේ නැහැ. ආ ඒක අටකෙන්. තව තියෙනවා අවස්ථා තුනක් පංචස්කන්ධ බාල වෙලා. අනාද? හ්ම්. තමන්ගේ සියලු ක්‍රියාකාරකම් පංචස්කන්ධ. තමන්ගේ සියලු කතා කිරීම පංචස්කන්ධ සියලුම චිත්ත සංකාර තවත් අලුතෙන් හදනවා. මතක් වීම එකක් මතකයට අනුව නැවත හිතනවා කියන තව එකක් ගැන මම කියවනේ. ඔබ ඔක්කොම පංචස්කන්ධ. ඔබ තේරෙන්නේ නැහැ ලේසියෙන් ඔය භවූත බණ කියවට. මේව කියා දෙන්න. ඒක ඉවර මොකද කියන්නේ? මම තමන්ට මේ ක්‍රියාව කියන්නේ කර්මයක්. මේ ක්‍රියාව තුළ රූප නැද්ද දැන් මෙතන? අත කියන්නේ මොකද්ද? එක රූපයක් නෙවෙයි රූප ස්කන්ධය මතන තියෙනවා. රූප ගොඩක් තියෙනවා. කුල් ස්කන්ධය කියන්නේ ගොඩක්. අර ඔක්කොම නෙවෙයි. ඔය ඔක්කොම කියන්නේ අර අරගෙන ආකාරයෙන් කාය ප්‍රසාදේ ඔක්කොම මෙතන තියෙනවා. ඊට අමතර තමන්ට අරව නැහැ. ඉතින් තමන්ට සද්ද රූප අරව මේ මෙතන නැහැ. නමුත් මෙතන රූපස්කන්ධය තියෙනවා. කය. දැන් මේ අත ක්‍රියාත්මක වෙනවද විඥාණය නැතුව? නෑ. ඒතර ඕකටද මම තාම කියා ඔක කියා දෙන්න බෑ. අතන කියා දෙන්න සංකීර්ණයි. දැන් මෙතනදි කොහොමද කියා දෙන්න යන්නේ? මෙතනදි විඥාණය ක්‍රියාත්මක වෙනකොට අර චෛතසික 52කින් ඉදිරි ගොඩාක් ඒවා වැඩ කරනවා. මෙතනට අදාළව කාය එතනට කියනවා කාය කම්මඤ්ඤතාව. හරිද? චිත්ත කම්මඤ්ඤතාව. ඔය කියන්නේ චෛතසික ධර්මතා ගොඩක් තියෙනවා ඒවා හිතන්නවත් ඕනේ නැහැ තමයි. අන්න ඒවත් එක යෙදිලා වේදනාවක් යෙදෙනවාමයි. විඥානේ වැඩ නම් විඥානේ වැඩ කරන හැම අවස්ථාවෙම මම කිව්වා පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර වැඩ කරනවා. එහෙනම් මෙතන විඥානේ නැත්තම් මේක හොල්ලන්න බෑ. මරිච්චාර මේක හොල්ලන්න පුළුවන්. මුලින්ම පස්සේ හොල්ලන්න බැරිය විඥානේ නෑ ඒක. එහෙනම් මේක ක්‍රියාත්මක වෙන වෙලාවේ තමයි නොතේරුණාට විඥානේ උතන වැඩ. මම ඒක තමයි කියන්නේ භාවනා කරනකොට කය කය හොල්ලන එක එකටවත් භාවනා හරියන්නේ නෑ. හරියන්නේ නෑ. මේ විඥානේ මෙහෙ වැඩ. කොහෙද මාතෙන් කරන්නේ? මේ මූව්මන්ට්ස් කරන්නේ මනසෙන් කියන්නේ. මූවෙන් කරන්නේ මාතෙන් මෙතනින් හදලා දෙන්න ඕනේ ඒකට අදාළ ඒවා ඔක්කොම. විඥානේ ගිහිල්ලා. මට තේරුණා නෑ නේද? ඉතින් මේක කොහොමද තනියම වැඩ කරන්නේ? එහෙම කරන්න බෑනේ. ඈ? තනියම වැඩ කරන්නේ නෑ. ඉතින් දැන් ඇයි හිරි වැට්ටුවාම මේක කරන්න බැරි? ඇයි හිරි වැට්ටුවාම මේක හොල්ලන්න බැරි? විඥානේ මේ બ્લોක් වෙනවා. විඥාණයට මෙතනට එන්න බැරි හින්දා. හරි. එතකොට දැන් Tamanට මනසේදී මේක બ્લોක් එක නතර කරපු ගමක දෙන්නේ විඥානේ උතන්ට ඇවිල්ලා මේක හොල්ලන්නේ. Tamanට මේක හොල්ලන්න එහෙම වුණා කියලා හොල්ලන්න සංඥාව මුලින් ගන්නවා හරි ඒක වෙනයි. සංඥාව මුලින් අරගෙන වෙනම සංඥා ගොඩක් එක විඥානේ ක්‍රියාත්මක වෙනවා උතන. ස්වාමීන් වහන්සේ එතකොට ඒක මට වගේ එයාගේ ප්‍රශ්න තමයි මාතහනේ මේ එතකොට දැන් විඥානේ කිව්වා එක එක දෙයක් එක එක වරකට එක දෙයයි කරන්නේ. ඔව්. එතකොට මේක හෙළවීම අනන්ත වේගයෙන් විඥානයේ වාර ගණනාවක් වැඩ. දැන් අත මෙහෙම වලන ගමන් මෙහෙම කරනවා කියන්නේ මම කියවනේ මේ අසුරු සැනකද විඥානයේ කෝටි ලක්ෂයක් හදන්න පුළුවන් කියලා. ආ ඒ කෝටි ලක්ෂය හදලා තමයි ඔය වෙන්නේ. ඒ ඒක ඒක බාර ගන්නවා. ඒ වුණාට එතකොට ඒ ඒ අර අර ෂණේදී අපිට හිතා ගන්න බැරි ෂණේදී ඒ මූවමන්ට් එකට ඒ විඥානේ එක විඥානේ හදන්නේ. ඔව්. එක පංචස්කන්ධය. අපිට ඔව්. ඔව්. කොහෙද තුනක් තියෙන්නේ? තුනක් තියෙනවා කියන්නේ? මොකක්ද තුනද නේ දැන් මේ මොනාරි ස්ලයිඩ් මූවමන්ට් එක මූවමන්ට් එකකට විඥානේ මෙතන ඉඳන් මෙතෙන්ට යන යන ඇති වෙනවා පංචස්කන්ධය හ්ම් එතකොට ඒ 117යි ඔක්කොම වෙලා එතකොට ඒක එකක් එකයි කොහෙද තුන ඒ කතා කිරීම මම කිව්වේ හැබැයි ඒක වෙන්නේ ඊටින් පස්සේ ඒ වෙනම පංචස්කන්ධ. ඒක තමයි මාත් කියන්නේ. මං අහුවේ ඒක තමයි. මම මොකද්ද අහුවේ? මං කිව්වේ පෙනීම පංචස්කන්ධය එකයි, ඇහිම පංචස්කන්ධය එකයි, ගන්ධ දැනීම එකයි. ඒ වගේ තවත් පංචස්කන්ධ ඇති වෙන තැන් මොනවද තියෙන කියලා අහුවේ. ඒක ක්‍රියාව කරන තැන හට ගන්නවා පංචස්කන්ධය, කතා කරන තැන හට ගන්නවා, මොළේදී හට ගන්නවා, හිතන වෙලාවට. දැන් තේරෙනවද කිව්වේ? දැන් පෙනීම පංචස්කන්ධය, ඇහිම පංචස්කන්ධය එකයිද? නෑ හරි. ඒතකොට හයක් තියෙනවා. හයයි ඔව්. ඉතින් මං ආවේ ඊට අමතරව තවත් කොහෙද පංචස්කන්ධ පහළ වෙන්නේ? එතකොට මේ අංග ක්‍රියා කරන හැම වෙලාවකම පංචස්කන්ධ පහළ වෙනවා. කතා කරන අවස්ථාව වෙනයි, ක්‍රියාව වෙනයි කතා. මේ හයෙන් එකද? හය එකක් වෙනවා. ඇයි? හරි හරි මං උත්තර දෙන්න කතා හිටපල්ලකෝ. මගේ කාටක උත්තර දෙනවකෝ. හරි. කන නාසය දිව කය ශරීරේ කොයි වෙලේද පහළ වෙන්නේ? ඕනම දැනගන්න. කොහොම වෙලක් යනවාද? ස්පර්ශය දැනෙන තැන. දැන් මේක ස්පර්ශ දැනීමක්ද? කය වලනගෙන ස්පර්ශ දැනීමක්ද? ඒක තා වෙනම ක්‍රියාවක්. හරිද? අර මස්ල්ස් කියන කතාව. ඒ මසල්වල හරි මොකෙන් හරි මට ගමන්නේ ඒක වෙනම ක්‍රියාවක්. ස්පර්ශ දැනීම රස්නේ සීතල කහනවා රිදෙනවා ආදී Taman දැනගන්න එක. මේ ක්‍රියාව වෙන එකක්ද නැද්ද? ඒ ක්‍රියාව වෙන එකක්. ඒකෙන් තමයි වෙන එකක් තියෙන්නේ ඔක. එහෙනම් කතා කරනවා කියන්නේ වෙන එකක්. හිතනවා කියන්නේ තව එකක්. අවස්ථා තුනක් තව තියෙනවා. හරිද? පැහැදිලිද කියලා? ස්පර්ශ දැනීම හරි. ඔය ඔය හිතාගෙන මේ කය කියන එකම තමයි කයම ක්‍රියාවක් කියලා මේක නෑ. කයට ස්පර්ශ දැනීම එකක් කයින් කරන වැඩ තව එකක්. හරි ඒක හරි ඒතකොට දෙකක් හරි කතා වැඩ කරන එකයි කතා කරන එකයි. හිතනාගෙන මම මුල්ම දාසේ මනෝ වෙන්නේ. ඔව් මනෝ ආයතනයේදී මතක් කිරීම එකක් සිතුවිලි ඇවිල්ලා මතක් කිරීම එකක් නැවත අලුතෙන් සිතුවිල්ලක් හැදීම තවත් අවස්ථාවක්. ආ ඒක කිව්වා. ඒ දෙවෙනි එකද ස්වාමීන් වහන්සේ කියන්නේ. දෙවෙනි කියන්නේ මතක් වෙන එක එකක්. මතක් වෙන එක එකයි. ඒක හිතන එක එකයි. හිතන ඒ හිතන එක තමයි අර පංචස්කන්ධය. ඔව් ඒ පංචස්කන්ධය. කාය සංකාරය යනුත් පංචස්කන්ධය අන්න ඒක තමයි උතන තියෙන ප්‍රශ්නය. පංචස්කන්ධය තුලම නැවත පංචස්කන්ධ පහළ වෙනවා. ඒ කියන්නේ පංචස්කන්ධය තුල තියෙනවා සංකාරයක්. ඒ සංකාරය කියන්නේ තමට නොතේරීම නැවත පංචස්කන්ධයක්. ඒකනේ තමයි අපිට මේක තේරෙන්නේ නැති මොකද කියන්නේ ඒ හේතුව නිසා හටගෙන හේතු නිරුද්ධ වෙන කලින් ඒ හේතුන් හටගෙන තවත් එකක් මෙතන තියෙනවා කියලා. ඕන ඔය තමයි මේක අකණ්ඩ භාවයක් අපිට තේරෙන්නේ. හේතු නිරුද්ධෙන්ද කලින් තවත් ඒ හේතු නිරුද්ධ වීමට ප්‍රථමයේ තවත් ඒකේ හේතුවක් කරගෙන තවත් එකක් වෙනමඩ ගන්න. ඒ තමයි අපිට අර තදාරම්මන කියන සිත හට ගන්නකොට ඒකත් එක්ක ඒක හේතු කරගෙන තවත් හිතක් එතන ජනිත වෙලා ඉවරයි. මේ වේගයේ තියෙන ප්‍රශ්නයක්. මේ වේගය තමයි ප්‍රශ්නේ ඔක්කොට. ඉවරින්නේ. හරිද? දැන් සරලව තේරෙනවද? නම් මේ ක්‍රියාව ගත්තාම රූප තියෙනවා එතන. වේදනා ස්වභාවයෙන් එකක් නෙවෙයි. ඒ දැන් තමම හිතන්නේ දල වශයෙන් මේ අත මෙතෙන් ඉඳලා මෙතෙන් උස්සනවා කියලා ගත්තා. මෙතෙන් ඉඳලා මෙතෙන් උස්සනවා. මෙතෙන් උස්සන එක. මෙතෙන් උස්සන තව එක. මේක දැන් මට ඕනනම් මේ අත මෙතෙන් ඉඳලා මෙතෙන් උස්සන එක අවස්ථා 100කට කඩන්න පුළුවන්. ඉඳලා මෙතෙන්ට මෙතෙන්ට මෙතෙන්ට මෙතෙන්ට මෙතෙන්ට මෙතෙන්ට. දැන් ඔය හැම අවස්ථාවකදී වෙන වෙන වෙන වෙන වේදනා තියෙනවා. සංඥා වෙන වෙනම තියෙනවා. සංකාර වෙන වෙනම අට ගන්න. මෙතෙන් මෙතෙන් එක සංකාරය මෙතෙන් එක සංකාරය මෙතෙන් අපි ඔය ඔක්කොම එකට කියන. විඥාන දහස් කෝටි ලක්ෂ වාරයක් වැඩ කරන්නේ. දැන් අත මෙහෙම උසලා මෙහෙම හොල්ලනවා කියන්නේ හිතා ගන්න බෑ කොහොමද වෙන්නේ. හරිද? දැන් නම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? පංචස්කන්ධ කෝටි ලක්ෂ වාරයක් පංචස්කන්ධ වැඩවල. එහෙනම් මේ ක්‍රියාව මොකද්ද? පංචස්කන්ධයක්. එහෙම. අන්න කතා කරන එක මොකද්ද? කතා කරන දාමට අනිත් කැලේ දෙන්නේ නැතත් කතා කරනවා කියන්නේ කට කියන්නේ කය කැලන්නේ කට හොල්ලනවා කියන්නේ ඒකත් ක්‍රියාවන්නේ. හ්ම්. එහෙම අදියර තවත් එකක් පිට වෙනවද සද්ද ස්වභාවය ඒතර වාචී සංකාරයක් තියෙනවා. හරිද? කාය සංකාරයක් තියෙනවා. ඊට අමතර වේදනා සංඥා ඔක්කොම විඥානේ පාන. ඔය ඔකට පහළ වෙන්නේ කාය විඥානේ කරන්නේ. දැන් කාය හොල්ලන්නත් කාය විඥානේ. කතා කරගෙන වාචී විඥානේ කියලා කියන්නේ කාය විඥානේ තමයි ඒකත් කරන්නේ. හරිද? පිට වෙන්නේ සද්ද රූපය, සද්ද රූප පිට කරනවා. සද්ද රූප හදනවා. කාය කාය රූපත් හදනවා මෙතන. මේ ඔක්කොම හදනවා තමයි තේරෙන්නද දැන්. කට අපි මෙහෙම ආ කියලා කියන ආ කියන්නේ මේ කට හදන්න ඕනේ. ඒක වෙනම කායයක්. සමාවෙන් හදනවා. කාය ප්‍රසාද හදලා හදනවා ඒක. ඊට පස්සේ මේ හුලම් පිට කරන්න වෙනම ක්‍රියාවලියක් මේක ඇතුලෙන් කරනවා. ඔය මහා විශාල ක්‍රියාවලියක්. හිතා ගන්න බෑවා. හරි. එතන මේ කතා කරන දැනත් පංචස්කන්ධ තියෙන ඔය විදිහට හිතනවා කියන දැනේදී මොළයට සිතුවිල්ලක් එකතු වෙලා ඒකට අනුව නැවත සිතුවිලි හැදීම කියලා ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ඒක ඉතින් ඇත්තටම හරියටම තෝරලා දෙන්න බෑ තේරෙන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලාවත්. එතකොට ඒකින්ද තමයි මේ සියලු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඇයි? ඒක කියන්නේ අපි කරන හැමදෙස්සම කර්ම ඇති වෙනවා කියලා කියන්නේ මේ සංකාර තුලින් හැම එකම කර්මය මම දැන් කලින් තියෙ චේතනා පහළ වෙනකොට මට කර්ම සිද්ධ වෙලා ඉවරයි කියලා. වෙලා ඉවරයි. මම මේ අසුර සංගලේ තමන් කතපය හොල්ලනකොටම තමන් කර්ම වෙලා ඉවරයි. හ්ම් තමන්ට ලේසි නෑ කර්ම නතර කරනවා කියන එක. දැන් ඔක තමයි පැහැදිලි කරේ ඕන් ඔය හේතුව ඉඳ තමයි. දැන් ඔය ක්‍රියාවලිය ඔක්කොම නාමසාරූප ධර්මතා එහෙම නැත්නම් පංචස්කන්ධ විතරයි. රූපයයි වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම මොනවාද නාම ධර්මතා නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල. හරිද? ඒතර ප්‍රතිඵලයකුත් ඔකේ තියෙනවා. දැන් නාම ධර්මතා රූප ධර්මතාවක තුල ඇතිවෙච්ච ප්‍රතිඵල තමයි මේ සංකාර කියනවා. චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර. ඒතර ඒවත් පංචස්කන්ධමයි. හරි? දැන් ඒතර තමන්ට අවස්ථා කීයක් තියෙනවද? නවයක් තියෙනවා. අනාදාතා නම් මේ හරියට කියන්න බෑ. ඇස කියන්නේ ඇස කිව්වට බෑ. කොයි වෙලේද? බලේ. පෙනීන ඔව් දකින්න වෙලාවේ පංචස්කන්ධ පහල වෙනවා. මං අහන්නේ පංචස්කන්ධ පහල වෙන අවස්ථාව ගන්න. හරි. ඇසීමේදී. ගඳ සුවඳ දැනීමේදී පංචස්කන්ධ. ස්පර්ශය දැනීමේදී. රස දැනීමේදී. එහෙම කිව්වොත් වර්ධ නේ. මතක් කිරීමේදී. හරි. ඊට පස්සේ සිතුවිලි හදලා චලනය කිරීම කාය චලනය කිරීම කාය චලනය කතා කිරීම යුතුයලි කමක ඒ තනම කියන්නේ හරියට තේරුම් කරගන්න නෑ සිතුවිලි වල පංචස්කන්ධ නෑ සිතීම සහ මතක් කිරීම දෙකයි මොළේදී දෙකක් පහළ වෙනවා මොළේදී සිතීමයි මතක් කිරීම කියලා දෙකක් තියෙනවා හ්ම් ඒතර ඔච්චරයි දෙන්නේ ඊට හා නෑ එහෙනම් ඔయిత හා කිසිදු සත්වයකට පංචස්කන්ධ පහළ වෙන්න බෑ හරිද ආයිත් අහනවනේ. දැන් ওই සංකාර කරනවනේ දැන් අපි ඇති කරනවනේ. එතකොට ඒ කියන්නේ ඒක හැම තිස්සම අපි කරන්නේ එක්ක කුසල එක්ක අකුසල. එතකොට කරණේවා හැම එකක්ම කුසල වෙන්නත් පුළුවන් අකුසල වෙන්නත් පුළුවන් නේද? ඒක විතරමයි වෙන්නේ ඔය කරන හැම දෙයකින්ම. රහත් වෙනකන් එහෙම. රහත් වෙනකන්. රහතුන් වහන්සේ ආර මම කියන්නේ අපි ඔව්. එක කුසල් එක අකුසල් හරි. තමන්ට කුසල් කරන එක තමයි කරන්න කිව්වේ. තමන්ට වෙන්නේ වැඩි බිරම අකුසල් විතරයි. හරිද? සමහරවිට දැන් ඔබ වහන්සේ කියන්නේ අර කාය ක්‍රියා කරද්දී ඒක භාවනාවට බාධාක් ඇතුළත සක්මන් භාවනාවේදී දැන් ඒතර කාය සංකාරක් තියෙනවා. ඔව්. ඒ ප්‍රශ්නයක් නෑ. ඒක මොකක්ද ප්‍රශ්නේ? එතකොට සමාධිය ලබන ආයතන හතක් ආයතන හයයි තව හතක් එක්ක හතක් යනකොට. හත කියන්නේ කාය සංකාරත් එතන තියෙන. එතකොට ඒක බාධාවක් නෙමෙයි. බාධාන්නේ විදර්ශනාවට බාධා නෑ. විදර්ශනාවට අරමුණු තියෙන්න ඕන. සමාධියේ ප්‍රශ්නයක්. මම කිව්වේ සමාධිය වඩන්න බෑ. සමාධිය වඩන වෙලේ එකයි හොල්ලනවා කියන්නේ ඒක සමාධිය නෑ. විදර්ශනාවට ප්‍රශ්නයක් නෑ. විදර්ශනාවේදී අපිට අරමුණු අරගෙන විදර්ශනා කරන්න. නේද විදර්ශනාවට සමාධිය මට්ටමකට හැදෙන්නේ. ඔව් සමාධිය දෙනවා යාට. ඒක තුල ඇයි ඒක එක අරමුණක් පමණයි. එයා සක්මන විතරයි කරන්නේ. එයාට ඊට එහා වෙන කිසිම ක්‍රියාකාරකමක යන්නේ නැත්තම් එතන ඒකකතාව එකකතාව වෙනවා. සමාධිය කියන්නේ මොකද්ද? චිත්තස්ස ඒකග්ගතා සම්මා සමාධි. හිත එකඟ වෙන්නයි ඕනේ. ඒක අරමුණක මොකක් හෝ වේවා. ඒක අරමුණ තුළ එකඟ වෙලා විදර්ශනා වැඩනවා නම් rahat වෙනවා. සම්මනේ දැන් අර සක්මනේදී අර ඇහත් ඇරලා කයත් සක්මනේතර දෙකක් කොහොමද වැඩ කරන්නේ? දෙකක් වැඩ කරනවා නමුත් ඒක කරලා බලන්න එක වෙලාවක දවල් දෙකෙන් එකක් නතර වෙලා ඕක ක්‍රියාව නතර වෙලා මන ආයතනයේදී තමයි ඔක්කොම සිද්ධ වෙලා නතර වෙන්නේ. ඔයකට ඕනේ එක චිත්තක් යන යන්නේ. ඉසංකාර වෙන්නේ. අර කෝරිලක්ෂයෙන් මෙහි එකක් අදලා මෙහි එනකොට මේක වෙලා ඉවරුණා නම් වැඩේ ඉවරයි. දැන් ආනන්ද අලු රහත් වෙනවා කියන්නේ කොහමද? ඒක තමයි <laughs> ආකාරයෙන් ඇඳට ගොඩ වෙන්න යනකොට රහත් වෙනවා. හරිද? වෙන්න ඕනේ ඒක චිත්තක්ෂණයක් අර අවබෝධයට අනුව සමාධියත් දෙක මේ සංකාරයෙන් ඉදලා. ඉන්ද ඒක වෙන්නේ කරන්න තියෙන දේ කළොත් ඒක හරියනවා. මේ ඉඳා සමාධි වැඩි වෙන අවස්ථාවේ තමන් වෙනත් අරමුණක් ග්‍රහණය කළා සමාධි වඩන අවස්ථාවේ කය හෙලෙව්වොත් හරියන්නේ නැහැ. ඒකයි මම කිව්වේ. එතකොට දැන් ඔන්න පංචස්කන්ධ ස්වභාවයක් නවයක් පහ වෙනවා. එතකොට ඕක ඔය ටික තමයි පංචස්කන්ධ කිව්වේ. දැන් ප්‍රශ්නයක් තිබුණේ ඒක තමයි. එතකොට උපාදානයි කියන්නේ මොකක්ද කියලා ඇහුවේ දැන්. මොකද්ද උපාදාන කියන්නේ? මොකද බුදුහාමර කියලා දෙන්නේ ඒක තමයි. මේ දුක්ඛ කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ. පංචස්කන්ධය දැන් හඳුනන. උපාදානස්කන්ධය තමයි දුකයි කියලා කිව්වේ. පංචස්කන්ධය දුක කියලා ගන්නෑ. කල්ලානේ. අලකට කොහොල්ලකට? සපයි කියන්නේ. කොහෙන් අල්ලන්නේ? අල්ලන්නේ එකක් තිබ්බද? ඒ ගන්න දැක්කම ගන්න දැනීම මොකක් රූපය බලලා හෝ ඒක ඒක ඒක ඒක එකයිද? අනර්ථයි කියලා හිතන්නේ ඒක. ඒක පංචස්කන්ධයක් ඇති වෙලා අනිත් එක ඒක නැති වෙන එක. ඔව්. දුක. මොකක්ද දුක? දුක කියන්නේ යන්නේ. දුක කියන්නේ මොකද්ද කියලා කියලා දීලා තියෙන දුක කියන්නේ ඕක ඇති වෙනව නැති වෙන එක. පංචස්කන්ධයම පාත් ගන්න බෑ මේ අත උසලා ඉවර වෙනකොට පංචස්කන්ධ ඔක්කොම ඇතිලා නැතිලා ඉවරයි. ඇහැරලා වහනකොට පංචස්කන්ධය ඇතිලා නැතිලා ඉවරයි. ඇහුවේ දුක ගැන නෙවෙයි උපාදානය කියන එක. මොකද කරන්නේ උපාදානය? දැන් මේක කොහොමද මේක කිව්වා වගේ දැන් මොකක්ද දකින්නකොට දැන් මේක නිත්‍ය සාරදයක් කියලා හිතට ගන්නවා මේක නිත්‍ය සාරය කියලා කියලා අපිට දැන් නිත්‍ය සාරය කියලා ගත්තේ ක්‍රියාවිද්‍යාවෙ හින්දා ඒක අපිට එනවා ඔළුවට එකපාරට ඒ කියන්නේ අපි විදර්ශනා කරලා දැන් අලුතෙන් ඉපදිච්ච ළමයෙක් මේක නිත්‍යද සාරද වටිනවාද සුබද අසුබද මොකක්ද දන්නවද එයාට ඒ වෙලාවට ඔයාට තේමලට තියෙන තමයි මම තාන්නේ. ඒකගේ කරේ මාලයක් දාලා තිබ්බත් එයාට ඒ මාලේ වටින්නෙත් නෑ, උදුබත් නෑ, අසුබත් නෑ. එයාට මොකක් වන්නේ ඔය දාලා තින්නේ ඔක අල්ලගෙන ඉන්න ඔය කරේ මාලේ දාගෙන. හැබැයි යාට උපාදානෙ තියෙන ඉඳ තමයි මේ ආවේ. ඈ. මගද උපාදානෙ කියන්නේ කියලා නෑ. හැබැයි පුංචි එකාගෙත් කුඹියක් ආවත් එහෙම පුංචි එකා මොකද කරන්නේ? ඌට කවුරුත් කියලා දෙන්න එහෙම ඕනේ නැහැ. ගහනවා? කකුල ගන්න. ඇයි කකුල ගන්නෙ? දැනෙනවා. ඔව් දැනෙනවා. දැනුණාට පස්සේ ඇයි කකුල ගන්නෙ? කර්මය? කර්ම කර්මය. සංඥාව. ප්‍රතිසංඥාව. ඔය නමේ ඔක්කොම එකම කරලා තමයි කරන්නේ. අය කියලා තමයි මහන්නේ එහෙම කරන්නේ අය කියලා. ආයි ප්‍රතික්‍රියා දක්වන්න. ආශාව නිසා සක්කාය දෘෂ්ටියගේ තියෙන නිසා තමයි. මොනවා සක්කාය දෘෂ්ටිය? එයා එයා කියලා අල්ලගෙන. ඈ? එයා එයා මම කියලා අල්ලගෙන ඉන්නවා. ආ ඔබයි ප්‍රශ්නේ. ඒ ඉන්නා ඔය ක්‍රියාවන් ඔක්කොම කරේ මම මගේ කියලා. පෙවුනහම කවදාවත් තමන් හිතුවද මේක රූපයක් මේක මේ දාන්ත එකක් අර එකක් මේකක් කියලා හිතුවද තමන් මේක කල් එහෙම ජීවිත කාලෙට මිදුවේ නෑ පේනකොට මට පේනවා කියලා හිතුවා මිස වෙන මොකක්වත් හිතලා නෑ මේ තාක්කා. දැනුත් හිතන්නේ එහෙම තමයි. අය වෙන මගුලක්වත් හිතන්නේ. අය මම ඒකක් දාන්න. අපි උත්සාහ කරනවා කියලා කියන්නේ අපි කිව්වම කවුද ආයිද? මේ යත්තා මේ යත්තා මොනවා කරනවා? පේනීම කියලා එකක් ඇති වුණා විතරයි. මේ සුද්දාස්ටකේ try කරනවා. සුද්දාස්ටකේ මම try කරන්නේ. try කරනවා නින්දර කරනවා. ආනක තමයි උපාදානෙ කිව්වේ අවිද්‍යාව නිසා මම කියන දෘෂ්ටිගත වෙනවා. ඒකයි බුදුහාමර කියන්නේ මේ යන්නේ මේ සත්ත්ව ලෝකේ උපදිනකොටම අස්මි මාන්නය කියන මේ මාන්නේ කූණියක් ගහගෙන තමයි උපදින්නේ කියලා. එයා ඒකෙන් තමයි පටන් ගන්නේ ඔක්කොම. කුජි කාලේ ඉඳන් ඒකට මොකක්වත් කියා දෙන්න ඕනේ නැහැ. බල්ලා ගාවක් තියෙනවා මම කියලා ගන්නවා. බල්ලෙක්ට කැම ටිකක් දාලා ආපහු අපි උගේ පිගාන අත දාලා අදින්න ගියොත් එහෙම එකා ගොඩවනවා ආපනවා අපි. ඌ හිතාගෙන මේක මට කන්න දුන්නා කියලා. ඒ කතා ගාවත් ඔබ තියෙනවා. ඔව් රයිට්. ඒ දින අත උස්සනකොට හය දිනකට දැන් කොරේ මොකද්ද? පංචස්කන්ධය කියලා හිතුවද ඒ කාලා? හ්ම්. හය දිනකට මොකද උනේ? පංචස්කන්ධ කෝටියක් විතර හැදුවා. හැබැයි කිව්වේ මං ඇවිදිනවා. මං කනවා. මං රෙදි හොදනවා. මං නානවා. මං දුවනවා. ඈ. දැන් ඒක කොල්ල දෙන්නේ මොකද්ද? පංචස්කන්ධ හැදුනා ඒක මගේ කියලා කොරා. දැන් තේරෙනවද උපාදාන වෙලා තියෙන හැටි ඔක්කොම? දැන් මුළු ජීවිත කාලෙම කරපු ඔක්කොම මොනවාද? ඔක්කොම උපාදාන. හ්ම්. දැන් මං යනවා <laughs> භාවනා කරන්න කියලා. භාවනා කරන්න කවුද? මයි වෙනවා වැඩි කරන්න මම. කැල්කියුලේටර් තමයි. මේ නැත්තම් මේ නැත්තම් මේ නැත්තම් ඒකත් එතන නෑ කියන තමයි මේ කිව්වේ. මම භාවනා කළා කරන්න දෙයක් නෑ. මේක මෙන්න මේ ක්‍රියාවලිය දකින්න කියලා මම කියන්නේ ඕම් ඔකට තමයි. මම භාවනා කරලා මම භාවනා කරලා රහත් වෙන්න ඕනේ. මම භාවනා කරලා නිවන් දකින්න ඕනේ කියලා මම කරන්න ගියත් එහෙම ඒකට නිවන් දකින්න හම්බෙන්නේ නෑ. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙන බව විතරක් තමයි මම අවබෝධ කරගන්න මේක හරියට තේරුම් කරගන්න. තාම භයානක තත්ත්වයක් ඕක. තමන්ට මේ ඔක්කොම කරන්නේ මම කරනවා කියලා නිවන් දකින්නත් මම නිවන් දකින්නවා කියලා හිතාන පටන් ගත්තොත් ඉවරට ඉවරයි. එක්කම හිතාගෙන එහෙමනේ මම නිවන් දකින්න මම භාවනා කරන මම මාර්ගඵල ගන්න මම හිත හදා ගන්න භාවනා කරන. ඉතින් එතනම තියෙන උපාදාන කන්ද. ඉතින් කොහෙද? ඉතින් පංච උපාදාන කන්දේ බලන්නලු මුන්ට නිවන් දකින්න. කොහෙ බලයිද කියලා හිතා ගන්න බෑ. මේ පස්සකට එතර කරන්න බලන්න. එහෙම. ඒ ඉන්න එහෙම බලනවා කියලා කතාවක් තමයි මොකක්වත් ඕනේ නැහැ. තමන්න තියෙන ඔය සිද්ධිය අඳුර අඳුර ඉන්න ඉච්චර. හරිද? ඔය ටික උපාදාන කිව්වේ. ආපගෙන සාරා ඈ? ඔය කිව්ව හිද්දිය. මොකද්ද? ඔය කිව්ව වැඩ ටික තමයි මේ කිව්ව වැඩ ටික මම කියලා කරගෙන කරපු එක තමයි සංසාරේ පුරා කරලා තියෙන්නේ. බලයන් එක අහන එක ගඳ අඳුරන එක වැඩ කරන එක ඔක්කොම කරේ මම කියලා. දැන් අඳුරන්නේ කොහොමද? දැන් අඳුරන්න ඕනේ ආන් අර කිව්වේ. දැන් අඳුරන්න ඕනේ මෙතන ඕම ඒ කියන්නේ ඇහැ රූපය විඥාන එකතු වෙලා නැති වුණා. එච්චරයි. ආන්ගෙන් ඇදිර ආන්ගෙන් ඇදිරම භාර්යාව කින්නත් බෑ වැඩ තියෙන්නත් බෑ ගෙදර කරන්නත් බෑ කරන්න දෙයක් නැහැ. ඇයි ක්‍රියාවක් ඇති වුණා නැතුණ එච්චර. නොමෙන් <laughs> තමයි. <laughs> තේරුණා නම් ඕකම වෙන්න ඕනේ. ඒක තමයි කිව්වේ කියලා දුන්නේ තෝකම තමයි මොලේ දාන්නේ. පේනකොට කැලටිස් දෙකක් කියලා දාන්න පේනකොට ඔය කියන ආකාරයේ පට ව්‍යාපෝ තේජවා කියලා දාන්න පේනකොට සිතක් කියලා දාන්න පේනකොට නාම රූප කියලා දාන්න ඔච්චරයි මම කියලා සංඥාවක් මම කොහෙවත් කියලා දුන්නේ නැහැ මම කිව්වෙත් නැහැ තමන්ට මෛත්‍රී භාවන කරනකොට මම කිව්වා ඔය මම සංඥා නැති වෙන්න ඒක කරන්න ඕනේ ඔය මොකයි වැරද්ද එහෙන් තමයි මෙතෙක් කල් ඔයාලට මොන භාවනා කරාවත් ප්‍රතිඵලයක් නැහැ ඇයි උපාදානෙන් තමයි පටන් ගන්න තියෙන්නේ ඕකම ඉතින් කොහොමද උපාදානය දුරු වෙන්නේ දුරු කරන්න ඕනේ තැනින්ම පටන් ගන්න අල්ලගෙන මම දුරු කරන්න හදනවා ඒ කියන්නේ අර හරියට අර මුන් කෝටුවක් අල්ලලා අඹුඩි ගහගත්තා වගේ. ඉතින් කෝටුව ගලවන්න දඟලනවා. කෝටුවත් එක තියලා අඹුඩි ගහගෙන නම් දානවා. ගහන්න නම් ඉතින් පාදන්නේ නැති කරන්නේ. ඒක කොරන්නේ නැහැ. ඒක හිතන්න තමයි කකමැති. හිතන්න දෙයක් නැහැ. ඉවතර වෙලා තියෙන්නේ. මොඩකමක් එක්ක එකතු කරගෙන තවත් මොඩකමක් කර කර ඉඳලා. එයාදී තමන්ට තියෙන දැන් ඔය හැම වැඩක්ම වෙනකොට පංචස්කන්ධයක් ඇති වෙනවා පංචස්කන්ධේ නැති වෙනවා ලෝකෙට. ඒක තේරෙනවද? පංච උපාදානස්කන්ධ දුක්ඛ කියයි. මේක ඇති වෙලා එහෙම නැති වෙනවා. ඒතර මම කියලා හිතා ගන්නවා මේක බොරුවක්. එතන මොකුත් නැහැ. පෙරුණා කියන එක අපි ගමු දැන් පෙනීම කියන්නේ පංචස්කන්ධය ඇති වුණා. ඒක මගේ කියලා හිතුවා. නමුත් පෙනීම කියලා ගන්නෑ. ඒතර පෙනීම කියන්නේ බොරු. බොරුව මම කියලා ගැනීම තමයි වැරදි. ඔතන. හ්ම්. දැන් හරිද? දැන් දුක්ඛ සත්‍ය කියලා දෙන්නම් දැන්. ආ ජාතිපි දුක්ඛාක. දැන් ඉපදුනා කියන්නේ මොකද්ද? මොකද? පංචස්කන්ධයක් දැනීමක් හටගෙන. දැන් කෙනෙක් මරුණා කියන්නේ මොකද්ද වෙන්නේ? දැනීම නෑ. මේ ක්‍රියාව නෑ. මේ කතාව නෑ. හිතීම නෑ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? පංචස්කන්ධ පහළ වීම නෑ සත්‍යයක් තුල මරණ ගම. එහෙනම් උපත මොකද්ද? ස්කන්ධ පහළ වීමයි උප්පත්තිය. ස්කන්ධානම් පාතු භාවෝ අයං උච්චති ජාති. හරිද? දැන් තේරෙනවද දුක්ඛ තත්ත්වය? එහෙනම් ලෙඩ හැදුනා කියන්නේ මොකද්ද? තමන්ට තිබිච්ච තත්ත්වය වඩා වෙනස් තත්ත්වයකටපත් වුණා. ඒ කියන්නේ අපේ හිතම තමන්ට තිබුණ කණේ කයේ උෂ්ණත්වය උෂ්ණත්වය වැඩි වුණා. ඒ කියන්නේ මේ රූප ස්වභාවය ආයත් පංචස්කන්ධයක් අටගත්තා. ඕම් ලෙඩක් කියලා හිතාගත්තා. ඒක පංචස්කන්ධය. ව්‍යාධිපි දුක්ඛ. ජරාපි දුක්ඛ. වයසට ගියා කියන්නේ මොකද? වල සුදු කලුවට තිබිච්ච කොණ්ඩේ සුදු වුණා. සුදු වුණා මම ඒකත් දැක්කා. දැක්කා කියන්නේ ආයත් දැනීමක්. දැනීම කියන්නේ පංචස්කන්ධයක්. ඕම් ව්‍යාධිපි දුක්ඛ. මාරාම්පි දුක්ඛ මේක නැතර නැති වුණා. ඔව් මාරාම්පි දුක්ඛ. පංචස්කන්ධය. ප්‍රිය තමන්ට අප්‍රිය දේවල් ලං වුණා. ඒ කියන්නේ මොකද උනේ? ආයත් දැනීමක් හටගත්තේ. අප්‍රිය දෙයක් ලැබුණා කියලා. තමන්ට අකමැති දෙයක් ලැබුණා. ඔව්. එතකොට ආයත් දැනීමක් ඒත් පංචස්කන්ධය. කැමති දේ නැති වුණා. ඒ වුණේ මොකද්ද? තමන්ට ඒ තියෙන දේ අතාරින්න උනා. ඒ වුණේ පංචස්කන්ධයක්. දැනීමක්. ඔක්කොම දැනේ. එච්චරයි. ලෙර යදීමක් දැනීමක්, වයසට යෑමක් දැනීමක්, මරණය දැනීමක්, ඔයගෙන ආකාරي මරණයේදී දැනීම නැති වෙනවා. කැමැති යහිමීම අකමැති ලංවීම තමට වෙහෙසෙන්න වීම සියල්ල මේ ක්‍රියාවලි නමය. දැන් හරි දුක දැක්කේ. ඒ මොනාරි තයින කියලා මම දාන්නේ. ඒකයි කොහෙද තේරෙන්නේ දුක දැක්කේ. ඒකනේ බුදුහාර දුක්ඛ සත්‍ය කියලා ඔක්කොම කියලා ඉවරලා අන්තිමට කිව්වේ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. සංකිච්ඡේන සංක්ෂිප්ත වශයෙන් අපිට මම කියන්නේ මෙච්චරයි දැනගන්න ඕනේ පංචස්කන්ධය. විතරයි එහි උපාදානෙ දන්නවා කියන්නේ ඔහු දුක්ඛ සත්‍ය දන්නවා. ඒකට හේතුව මොකද්ද? මේ පංචස්කන්ධය දන්නේ නැති කම. ඒක තමයි සවයිත් හේතුව මොකයි බුදුහාමුදුරුවෝ මෙහෙම එකක් කියන්නේ. එහෙම එකක් කියලා හේතුවක් ඇතුව. නැත්නම් බුදුහාමුදුරුවෝ නිකන් ඉන්නවද? ඒ තේරෙයිය. එහෙනම් දකින්න කිව්ව පංචස්කන්ධ විතරයි වොංගගේ පංචස්කන්ධය නොදක මොන කෙනෙක්වත් මාර්ගඵල ලබන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ සීල සූත්‍රයේ පැහැදිලිවම සීල සූත්‍රයේදී කියනවා සෝවාන් වෙන්න දැනගන්න ඕනි පංචස්කන්ධයේ උදේ අවුවේ. සකදාගාමීන ප්‍රඥාස්කන්ධයේ උදයවි. අනාගාමීන රහත් වෙන්න පංචස්කන්ධයයි දකිය යුත්තේ. වෙන මොකක්වත් නැහැ. දුක්ඛ සත්‍යයත් ඔබදල දුක්ඛ සමුදයත් ඔබදල ඇයි දුක හටගත්තේ මේ මේ බව නොදන්නාකම. දුක්ඛ නිරෝධයත් ඔතන මේ පංචස්කන්ධේ නිරෝධ වෙනවා කියලා දකින්න එකයි නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් ඔබ මේක ඇති වෙන්නේ නැති වෙන බව දකින්න විතරයි නිවන් දකින්න කරන්නේ. එරමුකෝ දැන් හරිද? හ්ම්. ඒක තමයි කරන්න කිව්වේ. වෙන මොකක් කරන්නේ. කොහෙන්ද දකින්න තියෙන තමන් තුලින්. වෙන කොහෙන්වත් බෑ. ඇහැ හරනකොට පංචස්කන්ධයක් ඇති වුණා. නැති වුණා. ඒ කියන්නේ මොකද වෙන්නේ? පෙනීම කියන්නේ මොකද්ද? සිත කියලා අපි දැන් මේ වෙනකොට අඳුරගත්තා. ඒතර පෙනීම කියන්නේ ඇහැ රූපේ විඥාන එකතු කියලා අපි අඳුරගත්තා. නාම රූප කියලා අඳුරගත්තා. ඒක හේතුඵලයක් කියලා අඳුරගත්තා. දැන් පංචස්කන්ධයක් ළඟට දැන් ඕකට බුදුහාමර කියනවා uppattiය කියලා. එහෙනම් දැන් මේ පෙනීම හටගත්ත ගැනීම දැනීමක් හට ගැනීම සිතක් හට ගැනීම නාම රූප හට ගැනීම හේතුඵලය හට ගැනීම පංචස්කන්ධය හට ගැනීම සත්‍යයේ උපත සිද්ධ වීම. දැන් ওই දැනීම නැති වෙනවා කියන්නේ මොකද? සිත නැති වෙනවා දැනීම නැති වෙනවා පංචස්කන්ධය නැති වෙනවා නාම රූප නැති වෙනවා උප්පත්තිය නැති වෙනවා කියන්නේ මරණය සිද්ධ වෙනවා හොඳයි. හරි. දැන් ඇහැ හරිනකොටම ලෝකෙම උපදිනා ඇවා නුට ඉවරයි. ඉවරයි. ඔච්චරයි දකින්න කිව්වේ උප්පත්ති මරණය උතනයි තියෙන්නේ. හරිද? ස්කන්ධානම් බේදෝ කලේබරස නික්කේපෝ අයං උච්චති මරණ. ස්කන්ධ පහළ වීම නතර වුණාද යම් තැනක ඒ කියන්නේ මරණය සිද්ධ වුණා. හරිද? එහෙනම් පෙනීමට ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පාළ වුණා. එතනම නතර වුණා. ඒ කියන්නේ එතනම මැරුණා. දැන් ජීවිතේ නැහැ ඉන්න. ඔක්කොම මලමිණි විතරයි ඉන්නේ. ඒකට බුදුහාම කිව්වා. හ්ම්. දැන් මොනවා කරන්නද ඉන්නේ? ඈ? කොරන්න දෙයක් නැහැ. කොරන්න දෙයක්වත් නැහැ. කොල්ල වැඩෙමුත් නැහැ. ඉතින්ද ඔක දැක දැක ඉච්චරයි කරන්නේ. හරිද? එහෙනම් බුදුහාර කිව්වේ ඒකයි බ්‍රාහමත්තකේ කලීවරේස සංයතේ සංඥාවන් කියන එක දැනීම තියෙනවා නම් ලෝකංච පඤ්ඤාපේමි ලෝකේ මතරයි. එහෙනම් දැනීම කියන්නේ ලෝකයක් කියලා මම කිව්වා ආයතන වලට දැනෙන ටික හැර ලෝකේ දැනගන්න දෙයක් නැහැ. එහෙනම් ලෝකේ කියන්නේත් මොකක්ද? සිතමයි. චිත්තේන නියති ලෝකේ මි ලෝකේ හැදුනේ සිත නිසායි. සිත නැත්නම් ලෝකයක් නැහැ. දැනීම නතර වෙච්ච ගමන් ලෝකෙ නෑ. හරිද? ලෝකංච පඤ්ඤාපේ මේ ලෝකයෙන් ප්‍රඥාවෙන් දක්වා. ලෝක සමුදයංච එන ලෝකයේ ඇතිවීම යනු දැනීම හට ගැනීම. ලෝක නිරෝධයංච ලෝක නිරෝධය යනු දැනීම නැතිවීමයි. ලෝක නිරෝධ ගාමිනී පටිපදායන්ද නිරෝධයේ ප්‍රතිපදාව ඔන්න ඔය ඇතිවීම නැතිවීම දැකීමයි. එතන. ඔච්චරයි බුදුහාම කරන්නේ. ඒ තමයි මේ හතරක් තියෙද්දි තමයි කරේ වෙන වෙනම රූපේ මොකක්ද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා කියා දුන්නා. ඒක පාදිනකොට මොකද වෙන්නේ කියලා වේදනා සංඥා සංකාර විඥාන යන ස්වභාවයන් වෙන වෙනම පැහැදිලි කරලා වෙන වෙනම ඒවා ඇති වෙන ආකාරය ඒවා පාදින තත්ත්වය ඒවා නැති වෙන ආකාරය දැක්කේ. ඒ ඉතින් ඔය ටික ඔක්කොම එකතැන තමයි බලන්නයි. අචරේ කරා. එන්දේන. එහෙනම් ඇහැ ඇරලා වහනකොට මොකද වෙන්නේ? ලෝකයක් ඇති වෙලා නැති වෙනවා. සිතක් පංචස්කන්ධයක් නාම රූපයන් උපත ඇති වෙලා නැති වෙනවා මැරෙනවා. උප්පත්ති ආසය වේදම් මරණං ආගතං සත. උපත සමගම මැරිලා ඉවරයි. අප්‍රමාදයේ සම්පාදයේ කිවිගයි මේ මොහොතේම ඉවර වෙනවා. ඊළඟ මොහොත වෙනකොට ඔක තමන් මගේ කියලා අල්ලගත්තොත් ඒ උපාදානෙම ඇති සංසාරයක්. හරිද? දැන් තේරෙනවද? කොල්ල දින වැඩ වල හැදී කොයි ලෝකෙද ගිහින් තියෙන්නේ කියලා දැන්. ඈ බුද්ධාගම බුද්ධාවල කොහෙද හිටියේද? කරකලා කරකලා අතේ ඉන්නේ කරකලා හරියට ගෙනල්ලා තිල්ල නතර කරලා තියෙන්නේ. කරකලා අතාරලා නෑ තාම. කරකලා අදාළ තමයි හිටියේ මෙච්චර කාලයක්. හරිද? දැන් ඉතින් කරකිලා නතර වෙන්න ඕන ඕක බල බල ඉන්න. ඒක හරියි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට ඕවා දැකලා වෙන්නත් කියලා තියෙනවා. ගොඩක් ස්වාමීන් වහන්සේලාට ඔහොම නෙමෙයි මේ මෙච්චර කියලා දීලා තියෙන්නේ. එහෙම නෙවෙයි කියලා දෙන්නේ මේ විදිහ තමයි. දන්නේ දේ කියලා දෙනවා. ඒ හින්දා සිටියම බලාගෙන යන්න පාර කියන්නත් පුළුවන්. පාර ගියපු කෙනාට පාර කියන්නත් පුළුවන්. එතකොට දෙතියම් බලාගෙන පාර කියන කෙනයි පාරේ ගිහිල්ලා පාර කියන කෙනයි දෙන්නේ. කිනම් දෙකම හඳුරන්නේ ඉන්ස්ටන්ස් දෙකට දෙන්නේ කිනා දෙක දෙන්නේ. හ්ම්? දැන් මොකද? ගුටි කරන කතා. මොකද කියන්නේ? එකා දෙන්නේ කියන්නේ? <laughs> දෙන්නේ තමයි. දෙන්නේ තමයි දෙයක් කරගෙන. ඉතින් වරන්දිය කියන්නේ ස්වාමීන් වහන්සේ ගිහින් ඇවිල්ලා තියෙනවා. හරි දෙන්නේ තමයි. දෙයාකාරයෙන් තමයි කියන්නේ. කොහොම හරි ගවන්න දැනගන්න විතරයි තමන් වැඩේ කරගන්න. ඒක වුන් මෙච්චරයි කරන්න දෙන්නේ. එහෙනම් කරන්න තියෙන වැඩේ ඔච්චරයි තමන්ට තේරෙන්න ඕනි දැනීමක් ඇති වෙන තැන සිතක් ඇතිවීම වෙලා පංචස්කන්ධය ඇති වෙලා නාම රූප ඇති වෙලා ලෝකය ඒක ලෝකය ඇතිලා දැන් පකට එක පැහැදිලිද? මේ දැනීම කියන්නේ ලෝකය කියලා. චිතෙන් නියති ලෝකේ. චිත විතරයි ලෝකේ කියන්නේ. චිතක් නැත්නම් ලෝකේ නැහැ. එතකොට ඒ ටික ඔක්කොම මොකද වෙන්නේ? එක මොහොතක්වත් තියන්න පුළුවන්ද? මම වගේ කියලා පවත්වන්න පුළුවන් දෙයක් බෑ. හැපි වෙච්ච මොහොතේම අතර එනවා. ලෝකයම නිරෝධ වෙනවා. ඒ කියන්නේ ලෝක විනාශයම කාද වෙන්නේ. එනවා ලෝකයම තමන් තුලින් බලන්න කිව්ව ඕම ඕමයි. ඕම බලන්නේ නැතුව ලෝකයම තමන් තුලින් බලා ගන්න කිව්ව පංචස්කන්ධය තමන් තුලින් බලන්න කිව්ව. ඒකත් කියනවා ඉතින්. ඒක ඉතින් අර අර මං කියන්නේ හිතියෙන් බලාගෙන බාරේ ඵලයන් කියලා කියනවා. යන විදිහක් නැහැ. නේ? ඒක බුදුහාරේ කියලා දෙන තේ කියලා දෙන තමන් තුලින් පංචස්කන්ධය බලන්න, තමන් තුලින් ලෝකය බලන්න. ඒක තමන් ලෝක තේරෙයි. බලන්නේ කොහොමද? ටෙලස්කෝප් එකත් හයි කරලා දෙන්නේ නෑ බලන්න. ඒක මම බලාගන්න. හරිද? දැන් ඉතින් තමන්ම තමන්ගේ උපතම අරනේ එහෙම නැත්තම් ඔකට මොකද්ද කිව්වේ? උද්ද යව්‍ය ඥානය ලබන්න කිව්වා. ඔච්චරයි ලබන්න තියෙන නිවන් දකින්න. උදයව්‍ය ඥානෙ වඩන එක විතරයි. උදා වීම වැයවීම. මොකේද? සිතේ පංචස්කන්ධේ තමන් කියලා හිතාගෙන අවිද්‍යාවේ ලෝකයේ දැනීමේ ඔය ඔක්කොම උතන තියෙනවා. ඒ කියන්නේ ඇහැරනකොට ලෝකයක් සිතක් පංචස්කන්ධයක් උදා වුණා හිතනදීම ඉවරයි. එහෙනම් ලෝකය සිත පංචස්කන්ධය නාම රූප දැනීම ආදී ඔක්කොම ඇති වුණා නැති වුණා. එහෙනම් රහතන වහන්සේ ඉන්නවද? ආදන්නාතල අඳුරන්න තහත් වෙලා ඉන්න බෑ. රහතන්නාතල අඳුරන්න රහතන්නාතල විතරයි අඳුරන්නේ. රහතනම අඳුරන්නේ. එදවට තේරෙයි. එහෙනම් පුතග්ජනියට කවද රහතන් වහන්සේත්‍ය මාර්ගඵලලාභීකත් හොයන්න දන්නේ පුතග්ජනිය. මෙතනට ආවම මෙතන තේරෙයි. මෙතන තේරෙන්නේ. තාත්තා කෙනෙක් වෙන හැටි කලින් දන්නවද? තාත්තා කෙනකින් දාන්නේ. තාත්තට කරන්න තියෙන හැටි තමන් අර ඉස්කෝලේ යන කාලේ දන්නවද? නැහනේ. දැන් තේරෙනවා තාත්තා වෙච්චාම කරන්න තියෙන හැටි. එහෙනම් වෙච්චාම තමයි තේරෙන්නේ. හදගන්න තේරෙන්නේ. හරිද? එහෙනම් තමන්ට තියෙන තමන්ගේ වැඩේ කර කර ඉන්න. වෙච්චාම තේරෙන්නේ. හදන්න අතලා ඉන්නවද නැද්ද කියලා. <coughs> එහෙනම් දැන් කරන්න තියෙන වැඩේ ඔය කියලා දුන්නේ. උද්‍යාවේ ඥානෙ වඩන්න. අවුරුදු 100ක් හිටියත් වැඩක් නැහැ කියව ඕක දන්නේ නැතුව. යෝචේ වස්සසතන් ජීවේ අපස්සම් උද්‍යාවිය. ඒකාහං ජීවිතං සේයම් පසතෝ උද්‍යාවිය. යෝචේ වස්සසතන් ජීවේ අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් අපස්සම් උද්‍යාවිය මේ උද්‍යාවිය කියන උදාවීම වැයවීම ඇතිවීම නැතිවීම දන්නේ නැත්තම් වැඩක් නැහැ. හරිද? ඔය ජීවිතේ වැඩක් නැහැ. ඕක බැලුවේ නැහැ නේ කවදාවත්. ඒකේතර පරිණාම අවස්ථාවට ඒක පරිණාමයේ පිටනපාද සවන්න. ඈ ඒක ඒ උදේව ඥානයේ හරියට ඒක දකින වෙලාවද ඔය ඥානය ඇතිලා නැති වෙන කියලා මේ ලෝකයේ ස්වභාවය යාට ඔය එක අරමුණක් තුළ ඒ අරමුණේ තභාවයේ යම් අවස්ථාව තේරෙයිද තේරෙන වෙලාවයි හරියට. එතකන් ඉතින් කරන්න. දකින්න ඕන. දකින්න නැතුව වෙන්නේ නැහැ. දකින්නවා කියන්නේ අහලා දැනගන්නවා කියන්නේ දෙකක්. දැන් අහලා දන්නවා ඔය අය. දකින්නවා කියන්නේ මම සමාධියත් එක්ක ඕම් මේ ක්‍රියාවලිය සිද්ධ කරමින් ගිහිල්ලා යම් අවස්ථාවක තමයි ඒක වැටෙන අවස්ථාවක් තියෙන්නේ. එතකන් කරා. මම මම කරන් තියෙන දිග යදිලා යන්න කරගන්නේ තමයි ගඩක් වෙන්නේ. රාත්තරකම් කරන් තියෙන තොතරේ. පංචස්කන්ධය ඔදියා විදකි. ඊට යදකින් මොකවන්නේ. ඊට මෙහා මොකක් දැක්කත් වෙන්නේ නැහැ. මේ ටික මෙහෙම නොදැන තමන් පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තමන් තුලින් නොදැන තමන් ඔය කියන ආකාරයෙන් මේ විමාර්ගයේ ගියා කියලා කිසිසේත්ම පිළිගන්නත් බැහැ බුදුහාමුදුරුවෝ අදාරනවා බුද්ධ කාලයේදී බුදුහාමුදුරුවෝ කියන හින්දා මාර්ගඵල ලැබුවා ඒක වෙනයි ඒ අය පෙර කර කර්ම ස්වභාවය නිසා ඔහු තුල සබ්දාපීඨලා බුදු කෙනෙක්ට ඥානය දීවිච නිසා එහෙම මාර්ගඵල ලැබුවා අද මේ කාලේ කිසිවෙකට මේ தත්ත්වය නොදැන මාර්ගඵල ලැබුවා කෙනෙක් කියන්න වෙන්නේ නෑ හේතුව ඔහු ධර්ම ඥාණයෙන්මයි යායුත්තේ මේ කාලේ. එහෙම ශ්‍රද්ධාවෙන් යන්න විදියන්නේ. යන්න විදියන්නේ. එහෙම මන කියන්න කෙනෙක් නෑ නේද? එහෙනම් තමයි ධර්ම අවබෝධයෙන් මෙතනට එන්න වෙනවා. එද පංචස්කන්ධය නොදැන යමෙක් තැන්ට ආවගේම නම් හරියන්නේ. මේ බුදුහාම කිව්වෙත් එච්චරයි. එහෙනම් යමෙක් එහෙම මාර්ගඵල ලැබුවා කියලා කියනවා නම් ආර්ය පුද්ගලයෙක් බාටපත් වුණා කියලා කියනවා නම් ඕකෙන් අහන්න පංචස්කන්ධය කොහොමද දැක්කේ? ඒක දැක්කේ නැත්නම් එයා කියන්න බැරි නම් එයා ওই තත්ත්වයට එවිලා නැහැ. ඒ එහෙම තමයි. එච්චරයි යන්න කිව්වා. කිව්වොත් හරි. හැබැයි ඉතින් අහගෙන ඉඳලා කියන්න පුළුවන් ඒ තියෙද හොයන්න බෑ. තවත් ක්‍රම දෙන හොයන්න. ඉතින් මේ ටික අහගෙන ඉඳ කියන්න බැරි මෙහෙම තමයි බලන්නේ කියලා. බැලුවට දැක්ක කෙනා කියන විදියයි අහගෙන කියන කෙනා කියන විදියයි දෙක. එන්න ම්ම් දැන් ඉතින් ආන්ගේ කර කර ඉන්න. රහත් වෙන්න ඕන ඒක කරගෙන. ඒතකොට තේරෙනවා තමන්වද ඉන්නව නැති කියලා. මොකද කරන්නේ? තමන්ගේ දැනීම් හයත් එක විතරයි වැඩ තියෙන්නේ. අනිත් ඒවත් එකක් කරන්න පුළුවන් සක්මන් කරනකොටත් ඔක උනා කිව්වේ එකයි. මොකක්ද උනේ? සක්මන් කරනකොට කකුල උස්සනකොටත් පංචස්කන්ධයක් ඇති වෙනවා. පංචස්කන්ධය නැති වෙනවා. පංචස්කන්ධය ඇති වෙනවා. නැති වෙනවා. දැන් අත උස්සනකොට පංචස්කන්ධය ඇති වෙනවා. නැති වෙනවා. ඇති වෙනවා. නැති වෙනවා. ආයෙ පාත් කරනකොට පංචස්කන්ධයක් ඇති වෙනවා. නැති වෙනවා. ඕන ඉරියව්වක් වෙල ඔය උද්‍යව්‍ය දකින්න. ඒක සමහරවිට ඒ කියන්නේ ඥාන ඇතිවෙනවා සමාධි මුකම්ම බලවත් වෙනවා. ඒක නැත්නම් පේන්නේ නැහැ හරියට. තම ෂණයකින් වෙන දෙයක්. ෂණයකින් දැක්කත් ඇතිද? තමයි ඒක චිත්තක්ෂණය වෙන්න ඕන. නිර්වාණ මාර්ගය බහු චිත්තක්ෂණයි නිර්වාණය ඒක චිත්තක්ෂණයි. එනේ දාන එකක් ඇවිල්ලාද ඒක වෙන්නේ දෙකම? එකම ඔක්කොම එක පිට වෙන්න පුළුවන්. ධ්‍යානෙ හොයන්න හම්බෙන්නේ නැහැ මේක ඔක්කොම එක පිට වෙලා නැති. සමාධියට තියාගන්න බෑ සමාධි බලය අඩු නම්. ඒක තමයි සමාධි වඩන්න කියන්නේ. සමාධි බලය අඩු නම් තමයි මේක වෙලා දන්නෙත් නැතිවෙන්න පුළුවන්. ඒ තරම් වේගෙන් වෙනවා. ඒ නිරිත් මේක කරවට අතු කොයි කියන ආකාරයෙන් කොටි ලක්ෂයක් සිත් අඩ ගන්නවනේ. ඒකදී තමයි සමාධිය වැඩ කරන්නේ. නැත්නම් Tamanටම පැටලෙනවා Taman ඉන්න තැන මොකද්ද කියලා. හොයාගන්න බෑ. මොකයි ප්‍රශ්නේ? එහෙනම් අපිට තියෙන්නේ කියන්නේ විතරයි. කරලා ප්‍රතිඵල ලැබීම තමන්ගේ කාර්යය. ප්‍රතිඵල ලැබෙනව නැද්ද කියන එක තමන්ටම තේරෙයි. හරිද? කරවන්න බෑ. ධානය දෙන්න බෑ. සමාධි දෙන්න බෑ. මාර්ගඵල දෙන්න බෑ. ලබන හැටි කියන්නේ. ඕන්නම් නැත්නම් නිකයි චිත්තානුපසනාව කරන්න ඉස්සර සමාධිය බලවත් කරගෙන ඊට පස්සේ චිත්තානුපසනාවට යනවා. අයි අපි යනවා යන්න මාර්ග බලබන්න උත්සාහ කරනවා. නෑ දෙකම පුළුවන්. වීර්යය ඕනේ. ධර්මයේ තුලේ මාර්ග දෙකම තියෙනවා. සමත යානිකයෝ ඉන්නවා විදර්ශනා යානිකයෝ ඉන්නවා. එහෙම නැත්නම් සුෂ්ක විදර්ශකයෝ කියලා කියනවා. සමතේ වඩලා ඉවර කළා කරන්න පුළුවන්. ඒ සමතේ වඩලා ඉවර වෙනකොට මැරුණොත් එහෙම කරන්න දෙයක් නැහැ. ඒකට අපිට අදාළ නැහැ. එහෙනම් විදර්ශනායි දෙකම එකට කරගන්න එක කියලා විතරයි අපි උපදෙස් දෙන්නේ. අය විදර්ශනායෙන් මා පහළ වෙන සමාධිය. හ්ම්. ඔය සමතේ වල ඉවර කරන්න තමයි කවුද ඉන්නේ ගුරුවරු සමතේ උදව් කරන්න කොච්චර. අද නෑ සමතේ වැඩ නෑ. එහෙනම් අපි උපදෙස් දෙන්නේ විදර්ශනාවයි සමතේ දෙක එකට. ඒතකොට තමන්ගේ සමතේ වැඩුණ නැතත් විදර්ශනාව වෙලා වෙයි. සමථ වැඩලා ඉවර කළා නම් මේක කරන්න පුළුවන් නම් රූපාවචර ධානය වඩලා අරූපාවචර ධානය වඩලා ඒ ධානය සමක්තියින් ඔක්කොම උපදවාගෙන ඊට පස්සේ විදර්ශනා කරන්න. කොහොමද කරන්නේ? සම්පතේ වඩන්න තමයි මේ කියන කිසිම පරිසර තත්ත්වයක බෑ. බෑ වඩන්න. එහෙනම් අපි කරන්නේ විදර්ශනා මාර්ගය විතරයි. අපිට පුළුවන් සමථය දැන් ආනාපාන සතිය සාමාන්‍ය දුරකට යන්න විතරයි. ආනාපාන දුරක්වත් යන්නේ නැහැ. එතන උපචාර සංතාදිකට එනවා. ඒක ඇති එතකොට ඒක ඇති හොඳට මේ ඉඳ ඇති ඉඳ තමයි මේ කියන්නේ එහෙම කරන්න කියලා. සමාධිය වැඩිම වඩන්න ඕන වැඩි කාලයක් කරන්න. එතකොට තේරෙයිද? එතකොට මේ දෙකම එකට කරනකොට මම හිතන්නේ ඉච්ච වෙලාවට ඒ නේද තමයි මේ කියන්නේ. එහෙනම් තමතේ වෙනම වඩන්න තමන්ට වෙනම කාලයක් වෙනම මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒක වඩන වෙලේ විදර්ශනා කරාම තමන්ට වැඩ දෙකම වෙනවා. එහෙනම් තමයි මේ කියා දෙන්නේ. එහෙනම් ඒව කරගෙන ඉන්න. එතකොට වෙන්නේ දෙක නෙවෙයි කොහේ හරි. කමන්නේ නැහැ. නමත වැඩ ලැබෙන්න කරන්න පුළුවන් නම් කරන්න. ඉතින් අපි දන්නේ නැහැ. තව අවුරුදු කීයක් ඉඳී තියෙද කවුද දන්නේ? හෙට නැල්ලේද කවුද දන්නේ? නමත වැඩුවා කියලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ කියලා තමයි දන්නවා. එතන විදර්ශනා වැඩුවා තමයි නිවනට ළඟ වෙන්නේ. ප්‍රමාද කියන්නේ විදර්ශනායම සමාධිය දිනු කර ගැනීම සමාධියේ පස්සේ දර්ශනා කරනකොට තමයි හරි ක්‍රමය. ඈ හරි ක්‍රමය කියන්නේ. හරි ක්‍රමය නෙමෙයි වඩා කියන්නේ මේ කාලේට වඩා යෝග්‍ය ක්‍රමය. හරිද? හේතුව සමතේ වඩන්න සුදුසු පරිසරයක් නැහැ. සමතේ වැඩිම සඳහා සමතේ දෙන ගැටළු විසඳන්න සුදුසු ගුරුවරුත් නැහැ අද කාලේ. Tamande ඒ ගුරුවරයෙක් ඇසුරෙම කරන්නේ නැහැ සමතේ වඩන එක දෙල්ලන්නේ නැහැ. වර්ධින දැන් අනන්තයි ඒ වැඩි. පැටලෙනවා අනන්තයි. එහෙනම් විදර්ශනාදී වැටෙන්නේ තමයි මොන දැනීමාව දැනීම සිතක් පංචස්කන්ධයක් ඒකයි තියෙන නැති වෙනවා නාම රූප ධර්මතාවය කියලා දකින්න විදර්ශනා වැඩෙනවා. ඔකට ආයි ගුරුවරයා වන්නේ. වරණ්ඩයි. එතන. එතන බුදුආර කිලිම තැනක ඔය සමතයට වර්ණනා කළේ නැහැ සමාධියෙන් අර ලැබෙන දේවල් සමාධි වර්ණනා කරා බුදුහාම සමාධියෙන් ඔය ඉර්ධි ශක්තියෙන් කියන්නේ බුදුහාම කොමත් වර්ණනා කරේ නැහැ. වැඩන්නේ අපිට. හරි සමතේ ඕන සමතේ නැතුව බෑ යම් සමතයක් එකඟතාවයක් ඕන තමයි ඊට පස්සේ තමයි කරන්න පුළුවන් නැත්තම් ඒක හරිද දැන් ඉතින් ඔය අවබෝධය ලබන්න කරන්න තියෙන මොකද්ද උද්‍යාවි වැඩ දැන් තමන්ගේ ආයතන තුලින් ඔය පරිේෂණය කරන්න එච්චරයි කරන්න තියෙන්නේ නිවන් දකින්න කවර SP ආවන කොන්දගලින් තියාගෙන වරිලා තමන්ම ඔය අවබෝධය දැකීම සිද්ධ කරගන්න හරිද? දැන් විනාඩි කිහිපයක් ඔක පුහුණු වෙන්න ඊට පස්සේ තමයි දිගටම තනියෙන් ඔය භාවිතාවේ ඉදිරියට කළ යුත්තක් කියලා දෙනවා. දැන් ඔක පුහුණු වෙන්න කරන්න. ආසෙන් වාඩි වෙලා තමන්ගේ ආයතන තුල තමාගේ උපත මරණය අඳුරන්න. තමාගේ උපත මරණයයි ඔය දකින්නේ. හරිද? ওই වෙලේද මේ මොහොතේ ඇස් පියාගෙන ආරේණ කොඳ වලින් ජාවන දැන් ওই විදිහට කරන්න. හොඳ කරන්නේ ඇස් අල්ලා පේනකොටම ඇති වුණා කියලා හිතනවා ඇස් වහගෙන නැති වුණා. හරිද? හරිද? හැස්තරනකොටම ඇති වුණා. මොකද්ද ඇති වුනේ? නැති වුණේ කියලා අපි ඊළඟට හිතමු. හැස් වහගත්තාම නැති වුණා. මොකද්ද නැති වුණේ නැති වුණේ? පෙනීම ඇති වෙලා නැති වුණා. නෑ නෑ හැරගෙන හිටියත් නැති වෙනවා. නමුත් ඇහැ වහගත්තාම ප්‍රත්‍යක්ෂයිනේ. නැතර නෑ කියලා. ඇහැ හැරගෙන හිටියත් නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා හරිනම් හිතන්න ඕනේ. ඇහැ නමුත් තමන්ට ඒක තේරෙන්නේ අර සමාධි බලේ නැති හින්දා මේ සිත් පරම්පරාව ඇතිලා නැති වෙනක පේන්නේ නෑ තමයි. ඒ විදිහ තමයි ඇහැ වහගෙන හිතන්න කියලා. නැත්තම් ඇහැ අරගෙන හිටියත් ඇතිලා නැති නැති නැති නැති නැති කියලා වෙනවා. හරිද? එහෙනම් ඇහැ අරගෙනකොට ඇති වුණා ඇහැ වහගෙන නැති වුණා කියලා හිතලා දැන් හිතන්න. මොකක්ද හිතන්නේ? ඇහැ ඇරියා මොකද උනේ? පෙනීමක් ඇති වෙලා නැති වුණා. එහෙනම් එතන පෙනීම කියන්නේ සිතක් ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ නාම රූප ඇති වෙලා නැති වුණා. එහෙනම් එතන පංචස්කන්ධය ඇති වෙලා නැති වුණා. එහෙනම් පෙනීම කියන්නේ ලෝකයක් ඇති වෙලා නැති වුණා. පෙනීම යනු උපතක් ඇති වුණා මරණය සිද්ධ වුණා. එයාදලිද? ඔය ටික හිතන්න ඕනේ. හ්ම්. දැන් පටන් ගන්න. දැන් ඇස් වහගන්න. දැන් ඇස් අරින්ට පේනකොටම ඇති වුණා ඇස් වහගන්න නැති වුණා කියලා හිතන්න. දැන් හිතන්න. පෙනීම ඇති වෙලා නැති වුණා. ඒක හැමිට හිතන්න. සිතක් ඇති වෙලා නැති වුණා. නාම රූප ඇති වෙලා නැති වුණා. පංචස්කන්ධයක් ඇති වෙලා නැති වුණා. ලෝකයක් ඇති වෙලා නැති වුණා. මම කියලා එකත් අවිද්‍යාව ඉපදුනා මැරුණා. තම තමන්ගේ උපත මරණය සිද්ධ වුණා කියලා හිතන්න. දැන් ඔහොම යන්න කනට වෙලාවක් දැනෙනවා. දැනෙනකොටම නැති වුණා. ඔය නැති වුණා. ඉවර නැති වෙලා ඉවරෙන් දැන් හිතන්න. ඇහිීම ඇති වෙලා නැති වුණා. ඇහිීම කියන්නේ සිතක්. සිත ඇති වෙලා නැති වුණා. ඒත් කියන්නේ නාම රූප ඇති වෙලා නැති වුණා. නාම රූප කියන්නේ පංචස්කන්ධයක් ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ ලෝකයක් ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ උපතක් ඇති වුණා මරණය සිදු වුණා. දැන් නැහැට යොමු වෙන්න හුස්ම ටිකක් අරගන්න දැනීමක් එනවා. හුස්ම දැනෙනවා කියන එක හරි වෙනවා. ගඳක් හරි දැනෙනවා. දැනෙනකොට ඇති වුණා. දැනීම නතර වෙනකොට නැති වුණා. දැන් ඉතින් ගන් දැනීම ඇති වෙලා නැති වුණා. සිතක් ඇති වෙලා නැති වුණා. නාම රූප ඇති වෙලා නැති වුණා. පංචස්කන්ධය ඇති වෙලා නැති වුණා. ලෝකය ඇති වෙලා නැති වුණා. උපත ඇති වුණා. මරණය සිදු වුණා. දැන් යන්න දිවට කියලා ටිකක් හරි ගන්න දිවට රසක් දැනෙනවා. දැනෙනකොටම ඇති වුණා. ඒ වෙලෙම නැති වෙනවා කියලා තේරෙයි නැති වුණා කියලා හිතන්න. ඒක අඳුරගෙනයි කරන්නේ. මේ අතිවීම නැතිවීම ඒකයි උදේවගේ. දැනීම ඇති වෙනකොට ඇති වුණා. දැනීම නතර වෙනකොටම නැති වුණා. ඒක තමයි අපේ අවබෝධය ඇතිවීම නැතිවීම උදේවි දැකීම. දැන් හිතනවා රස දැනීම ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ සිතක් ඇති වෙලා නැති වුණා. නාම රූප ඇති වෙලා නැති වුණා. පංචස්කන්ධය ඇති වෙලා නැති වුණා. ලෝකය ඇති වෙලා නැති වුණා. උපතක් ඇති වුණා මරණය සිදු වුණා. දැන් යන්න කයට ස්පර්ශ දැනෙනවද බලන්න. කය හොල්ලන්නේ නැහැ. හොල්ලන්නේ නැතුව ස්පර්ශ දැනීම විතරක් අඳුර ගන්න. ස්පර්ශ දැනෙනකොටම ඇති වුණා. ඕන්න නැති වුණා කියලා ඇති වෙනවා. ස්පර්ශයක් දැනීම නැති වුණා. ස්පර්ශ දැනීම කියන්නේ සිතක් ඇතිලා නැති වුණා. ඒ කියන්නේ නාම රූප ඇතිලා නැති වුණා. එන පංචස්කන්ධයක් ඇතිලා නැති වුණා. ලෝකයක් ඇතිලා නැති වුණා. උපතක් ඇති වුණා මරණය සිදු වුණා. දැන් යමු වෙන්න මොලේට මතක් වෙනවද කියලා බලන්න. මතක් වෙනකොටම ඇති වුණා නැති වුණා. දැන් හිතන්න. මතක් වීමක් ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ සිතක් ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ එතන නාම රූප ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ පංචස්කන්ධය ඇති වෙලා නැති වුණා. එහෙනම් පංචස්කන්ධය කියන්නේ ලෝකයක් ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ උපතක් සිදු වුණා මරණය. මෙතුණා මරණ. දැන් ආයත සරින්ට පේනකොටම ඇති වුණා. ස්වාගණ්ඩ එහෙම නැති වුණා. දැන් ඉතින් පෙනීම ඇති වෙලා නැති වුණා. පෙනීම කියන්නේ සිතක් ඇති වෙලා නැති වුණා. හිත කියන්නේ පංච නාම රූප ඇති වෙලා නැති වුණා. නාම රූපේ පංචස්කන්ධය ඇති වෙලා නැති වුණා. ඒ කියන්නේ ලෝකයක් ඇතිවීම නැතිවීම ඒ කියන්නේ උපත මරණය සිදු වෙනවා. ඒක තමයි උද්‍යාව. දැන් මම කරා. දිගටම සමාධි වසීවා කියන එක අත්තරින් නැතුව දිගටම සියලුම දැනීම් ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා ලෝකය සිත පංචස්කන්ධේ නාම රූපය තියෙන නැතිවෙනවා කියලා දකින්න. සමාධිය බසීවා සමාධිය බසීවා කියලා සීකරන්න හොඳයි දැන් මේ ටෙස්ට් වලින්ට දැන් Tamanට පැහැදිලි කළේ එය ලෝකයේම ඇතිවීම නැතිවීම උදයව්වය. තමන්ගේ උපත මරණය. සිතේ උපත මරණය. නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම. දැනීමේ ඇතිවීම නැතිවීම. සියල්ල උපදිනවා මැරෙනවා කියන බව. කොයි වෙලේද? කොයි වෙලේද වෙන්නේ ඔක්කොම? ඒ මාතෙන් වෙනවා. දැන් නවත්තන්න වෙලාවක් එහෙම ක්‍රමයක් එහෙම තියෙනවා. නවත්ත ගන්න පුළුවන් දැන් කාට? ලෝකයට වෙන්නේ මේ මොහොතේ උදිනවා මේ මොහොතේ නැහැ. දැනීමට වෙන්නේ මේ මොහොතේ උදිනවා නැහැ. සිතට වෙන්නේ මේ මොහොතේ උදිනවා නැහැ. ඔක තමයි උද යබ්බය. තමන් උදිනවා ඔච්චරයි දකින්නේ උද්‍යාවේ ඥානයයි අවශ්‍ය සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වෙන්න එහෙම නැත්නම් පංචස්කන්ධයේ උද්‍යාවේ දෙකිය යුත්තේ මාර්ගඵල ලබන හැබැයි දෙක Taman තුලින් එසේ එසේ රූපේ ඇතිවීම නැතිවීම වෙනම දැනගන්න ඕනි වේදනාව ඇතිවීම නැතිවීම සංඥාව ඇතිවීම නැතිවීම සංකාරය ඇතිවීම නැතිවීම විඥානය ඇතිවීම නැතිවීම ඒ සියල්ලේ එකට ඇතිවීම නැතිවීම හඳුනමින් කොම්ම වැඩි කරන්නේ. ඒක තමයි දැන් ඔය කියලා දුන්නේ. නිසා ඔය මෙතරයි කරන්න දේ නිවන් දකින්න නිවන් දැකීම තාක්කල් Tamanට කල යුත්තේ ඔය පරිශ්‍රණය කර කර හරි දැන් ඉතින් ඕක Tamanට තමා තුලින්ම නීවරණ නැති ආස්වාස ප්‍රාස්වාසය තුලත් භාවිතයේ යොදන්නට කිව්වා මෙතරයි කරන්න දැන් තමන්ගේ හුස්ම කියලා එකක් පේනවා මේ හුස්ම කියන්නේ දැනීමක් මෙන්න මේ හුස්ම කියන දැනීම තුල Tamanට නීවරණ නැහැ ඒ නීවරණ නැති දැනීම තුල ඔය ඇතිවීම නැතිවීම අත්මහැර භාවිතා කරන්න. හරි. දැන් තමන්ට හුස්ම දැනෙනවා කියන්නේ කායට දැනෙන ස්පර්ශයක්, එනං ස්පර්ශ දැනෙනවා කියන්නේ රූප වේදනා ගන්න සංකාර විඥාන හට ගැනීමක්. එන ඒ දැනීම හට ගන්නකොට ඇති වුණා. හුස්ම දැනිලා නතර වෙනකොට නැති වුණා. එහෙනම් ආපහු හුස්ම පිට වෙන වෙලාවක් තමන්ට එයි. පිට වෙන වෙලාව වෙනකොට ඇති වුණා. එන දැනීම පිට වෙනවා කියලා තමන්ට දැනෙනවා. දැනෙනකොට ඇති වුණා. පිට වෙලා නතර වෙනකොට නැති වුණා. එහෙනම් ආස්වාස වෙන්න පටන් ගන්නකොට ඇති වුණා ආස්වාස වෙලා ඉවරනකොට නැති වුණා. ආස්වාසය වෙන්න පටන් ගන්නකොට ඇති වුණා ආස්වාස වෙලා ඉවරනකොට නැති වුණා. නැති වුණා නැති ආස්වාසය ඇති වුණා. ආස්වාසය කියලා හිතන්නේ නැහැ තමයි. හරිද? උස්ම දැනෙනකොට ඇති වුණා විතරයි. දැන් තමන් දන්නා මොනවද ඇති වෙන්නේ? සිතක්, පංචස්කන්ධයක්, ලෝකයක්, උපතක් ඔය ඔක්කොම. දැන් ඒවා හිතන්නේත් නැහැ. දැනෙනකොටම ඇති වුණා. දැනීම නතර වෙනකොට නැති වුණා. තමයි අවබෝධය ලැබිලා තියෙන්නේ මේ වෙනකොට. මේක සිත්ය පංචස්කන්ධය නාම රූප ඔක්කොම දැනෙනකොට ඇති වුණා. එනිමතර නැති වුණා. ආයෙ පිට වෙනවා දැනෙනවා ඇති වුණා. නැති වුණා. ඇති වුණා නැති වුණා ඇති වුණා ඇති වුණා ඇති වුණා ඇති වුණා ඇති වුණා දැන් නිකන්නේ මේ කරන්නේ ලෝකය ගැනම පරිේශණය කළා තමන්ට රූප මොනවද වේදනා මොනවද සංඥා මොනවද සංකාර විඥාන මොනවද කියලා වෙන වෙනම තමන් අවබෝධ කරලා හරිද එතකොට තමයි මේ වෙලාවේ තේරලා ඉවරයි මේ ලෝකයේ කිසිම දනක ඔය නාම සහ රූප ධර්මතාව දෙක හැර කිසිවක් නැහැ. ඒ ක්‍රියාකාරීත්ව සමූහයක් මිස වෙන මොකුත් ඇත්තෙත් නැහැ. ඒක තුළ නිත්‍යයි කියලා ගත යුත්තක් තේරෙනවද? නෑ. එහෙනම් සුභයි කියන්නේ එකක්. එහෙනම් ආත්ම වශයෙන් ගන්න පුළුවන් බවක්. එහෙනම් එතකොට ඒක මම මගේ කියන්න පුළුවන් බවක්. නෑ. එහෙනම් තමයි මේ වෙනකොට තියෙන්නේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, මේවා පාවිච්චි කරන්න කරන්න මේ අසුබ ස්වභාවයෙන් යුක්ත මේ ස්වභාවයන් පාවිච්චි කරන්න කරන්න මොකද වෙන්නේ? ආදීනව සංඥා. මට ආදීනවයන් විතරයි එන්නේ. නේද? නේද මම මේ පංචස්කන්ධයෙන් හදන අත භාවිත කරන්න කරන්න මොකද වෙන්නේ? මේක මගේ මගේ කියලා. ඒ හින්දා Tamanට නැවත කර්ම රැස් වෙලා Tamanට නැවත භවයේ දුක් විඳින්න උනාද නැද්ද? ආදීනව සංඥා. එහෙනම් දැන් මේවා මොකද කරන්න ඕනේ? අත්තරින්න දෝනේ ලං කරගන්න දෝනේ? අත්තරින්න. නමුත් දැන් අත්තරලා කොහෙද යන්න වෙන්නේ? මේවා අතහැරලා කොයි ලෝකෙද යන්නේ කියලා අහනවා. දිව්‍ය ලෝකේ? බ්‍රහ්ම ලෝකේ? ඈ කොයි ලෝකෙද? කොයි ලෝකද? එතකොටම තමයි එතන තවම තමයි කොයි ලෝකෙද යන්නේ? තවමෙන් බුදුහාර බණ කියලා නේ. කොයි ලෝකවත් යන්න ඉතුරු වෙන්න විදියක් නැහැ මේක තේරුණා. සියලු ලෝකයන් අතාරින ඔය සියලු ලෝකයේ නිදර්ශන ලෝකෝත්තර කෙනෙක් වෙන්නේ. එන්න මේ භාගෙට තමන්ට කොහෙවත් යන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. මම දා කරන්න තියලා නම් ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒක තේරිලා නම් මේ වෙලෙම කරලා ඉවර කරගන්න එකයි තියෙන්නේ. හරිද? ඒකට මොකද කරන්න කිව්වේ? සීල සංකාරයන්ගේ අනිත්‍ය දකින්න නම් සීල සංකාර මොනවාද? නාම රූප. විතරයි සීල සංකාර මොනවාද? දැනීම විතරයි. එහෙනම් ඒ දැනීම එක ක්‍රියාවන්ටයක් විතරයි. ඒ ඔක්කොම නාම සාරූප ඇතිවීම විතරයි. එහෙනම් ආන් ඒක තමාතුලින් දකින්න. සබ්බේ සංකාර අනිත්‍යයි. යදා පඤ්ඤා ප්‍රඥාවෙන් දකින්න අතලින් ඉඳී දුකේ මේ බොරුවෙන් ජනරේ. හරි. එදික ඕක මොකයි ඔය කරන්න කියන ඕක තමයි දැන් කරන්නේ. තමන්ම අත්නහැර විභාවිතය කරනවා. හුස්ම ඇති වෙනකොට දැනෙනකොට ඇති වුණා, වේග නතර වෙනකොට නැති වුණා. පිට වෙනවා දැනෙනකොට ඇති වුණා, වේග නතර වෙනකොට නැති වුණා. ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා කියලා වෙන කිසිම දැනීමක් එක්ක සම්බන්ධයක් නැතිව සමාධි බලයෙන් තමන් දැන් ඕක හුස්ම තුළ විතරක් ඔය අරමුණේ තමන්ගේ උගත මරණය පංචස්කන්ධය තියෙන තීම උදයව්‍ය වඩන්න. හරිද? එහෙම මොකුත් නැහැ. මේ උදව් කිරීම නැහැ. සමාධිය නැගීම් බැසී පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ඒව මොකුත් හිතන්නේ නැහැ. තමන්ට තියෙන ওই වැඩේ දිගටම කරන්න. අත්තරින් නැතුව දිගටම යන්න. හරිද? හරිද? හ්ම්. චෝදනක් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කියන විතරයි හිතන්නේ. නිකන් හිතන්නේ නැහැ. දැනෙනකොට ඇති වුණා දැනියු නතරවට නැති වුණා. ඒ කියන්නේ උදයව්‍ය ලබන්න. තමා ස්කන්ධයන්ගේ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීමයි ලැබෙන්නේ. හරිද? ඒ කියන්නේ ලෝකයේ ඇතිවීම නැතිවීම තමන්ගේ උපත නැතිවීම. ඒ කියන්නේ තමන් තේරෙන්න ඕනේ ඔය ටික ඔක්කොම ඇතිවෙනවා නැතිවෙනවා. හරිද? දැන් ඔයක ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා නැතිවෙනවා කටෙන් කියනව නෙවෙයි මනසින් කරන වැඩක් ඕක හිතනවා කියලා. හිතලා හුස්ම ගන්නවත් බෑ. හිතලා පිට කරන්නවත් බෑ. හුස්ම හිතලා ගත්තොත් වැඩි වැරදි ඉබේ හුස්ම ඇතුළේ යනවා කියන එක දැනෙනකයි අවබෝධය. ඉබේම හුස්ම නතර වෙයි. තමන්ට හිතලා ආස්වාද නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා කියලා කරන්න බෑ. හරි. හුස්ම ඉබේම ඇතුළු වෙනවා. එතකොට තමන්ට දැනි දැනෙනකොට ඇති වෙනවා. දැනීම නතර වෙනකොට නැති වෙනවා. හරි. විරතරයි තමන් කරන්නේ. හුස්ම හිතලා ගන්නෙ නෑ. තමන් හිතලා කරන වැඩේ මොකද්ද? දැනෙනකොට ඇතිවීම කියලා හිතන එක. දැනීම නතර වෙනකොට නැති. ඒරොම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව වෙලා අත්නහැරම යන්න වෙනවා. මොකද වෙන තමන්ට හුස්මේ නතර වීමක් නෑ. දිගටම කරන්නේ. යම් වෙලාවක ඇති වෙන නැති වෙන ඇති නැති නැති නැති නැති නැති තමන්ට යම් අවස්ථාවක් එනවා ඇති වෙනව නැති වෙනව ඇති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති ඕනනම් වේගෙන් වේගෙන් වේගෙන් හිතන්න. ඇයි? තමන්ට උස්ම කෙටි වෙන බවක් එන්න පුළුවන්. එහෙම આવොත් තමන්ට ඇතිල නැති නැති නැති නැති නැති නැති කියලා ඇති වෙනව නැති වෙනව කියලා හිතාගන්න වත් කාලයක් නැතිව යන අවස්ථාවක් එයි. කියන්නේ තමන්ට හුස්ම ඇතිලා නැති වෙනවා කියලා හිතාගන්න වෙලාවක් නැහැ. හරිද? ඇයි? එතනම් මේක හේතුවක් වෙන බව තමයි තේරෙන්නේ. එයි මේක අනිවාර්යෙන් එහෙම එකක් වෙන්න ඕන. හේතුව මොකද්ද? හැමතැනම මේ සංකාරයන් ඇතින් නැතින වේගයක් තියෙනවා. හරිද? හරියට ඔක්කොම ගියොත් එයි. එහෙම ගිල්ලා තමයි යම් අවස්ථාවක් ඇතිනව නැතිනව කියලා තමයි ඒ කියන්නේ දැනෙනවා හුස්ම බතිල් වෙනවා. ආය නැතිනවා කියලා තමයි හිතන්න වෙලාවක් නෑ. ආය හුස්ම පිට වෙන්නත් ඉල්ලේ වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම වුණොත් ඒක වේදනාවක් දෙන්න මම දන්නේ නෑ. වුණත් තමයි මොකද කරන්නේ? තමන් ඔය ඇතිවීම නැතිවීම කියන ස්වභාවයට Taman තනියෙන් කියපු දේ දැන් හිතෙනවා. ඇතේනවා නැතේනවා කියන අපි තනියෙන් කිව්වේ මොකද්ද? ඇතේනවා නැතේනවා කියන අපි මොකද්ද මෙතෙක් කියෝලේ? අනිත්‍යයි කියන තනි වචනේ පාටි කරනවා. දැන් ඇතිවීම නැතිවීම කියන එකට තමයි අපි මේ අනිත්‍යයි කියලා කියන්නේ. දැන් අර මුලදී දැන් අපිට ඇතිවීම නැතිවීම හොඳට තේරෙන හින්දා ආරම්භයයි අවසානයයි ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා කියලා කියනවා. නමුත් දැන් අපිට ඔහොම යනකොට යනකොට යනකොට ආරම්භය අවසානය අපිට නිශ්චය කරගන්න බැරි වේගයක් ආවොත් විතරයි කරන්නේ. නිකන් ටිකක් වෙලා ඉඳලා ආ දැන් අනිත්‍යයි කියලා හිතලා එහෙම හරියන්නේ නැහැ. හරිද? තමන්ට වංචාවෙන් දිනන්න බෑ මේවා. තමන් අවබෝධයෙන් ඉතට ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නැති වෙනව නිකන් හිතන්නේ නැහැ ඇති වෙනව. දැනීම නතර වෙනකොට නැති වෙනව. නැති වෙනව. නැති වෙනව. නැති වෙනව. නැති වෙනව. නැති වෙනව. නැති වෙනව. හරි? එහෙම ගිහලා ඇති වෙනව නැති වෙනව කියලා හිතා ගන්න බැරි බවක් ආවොත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒතර ආස්වාසය ඇති වෙනකොට අනිත්‍යයි. පිට වෙනකොට අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අත්හරින්න නැතුව අනිත්‍ය මෙනෙහි කරන්න. වෙන බාහිර දේවල් දැනෙනවා කියන්නේ මොන සමාධිය නැහැ. හරිද? ඒක සමාධිය තුනේ අවශ්‍යයි. හුස්ම තුළ විතරයි තමන්ගේ සිහිය තියෙන්න ඕනේ වෙන දේවල් දැනෙනවා නම් තමන්ගේ සමාධිය දුර්වලයි, භාවිතාව දුර්වල වෙනවා. ඊමතනි සමාධිය අවශ්‍ය වෙනවාද? දැන්දී ආත්ම ආරෝපක කරන්න තමන් දිගටම කරගෙන යා යුතු දෙයක් වගේ දැන් පුහුණු වෙන්න තමන්ට මෙතෙන්දි කාලය දෙනවා. එන තමන් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට දිගටම කරන්නේ ඔච්චරයි. එනි පංචස්කන්ධයේ ලෝකේ අනිත්‍ය දැකීම. තමා තුළින් තමාගේ ගත මරණය අවබෝධ කිරීම. දැන් තමන් කොහොම වාඩි වෙලා කරගෙන යන්න. නතර කරන්න මොකුත් නැහැ. තමන් සමාධි බසී වනගී වය මොකුත් හිතන්නේ නැහැ. තමන් දිගටම කරගෙන යන්නයි දෙන්නේ. මොනවද දැනනවා දැනී පංචස්කන්ධ දැනෙන්න කෙනෙක් නැහැ. නැගිටින්න කෙනෙක් නැහැ. බය වෙන්න කෙනෙක් එහෙම ඕකේ නැහැ. ඒ දැනিলা නැගිට්ටොත් එහෙම නැගිට්ටොත් එහෙම බය වුණොත් එහෙම ඒ කියන්නේ තාම මම ඉන්නවා. දැන් මම ඉන්නවද ඔකේ? මම නෑ කියලා දැන් අහලා දැනගත්තාට පරීක්ෂා කරලා බැලුවට ප්‍රත්‍යක්ෂ කරන්න දැන් ඕක. හරි? දැන් මොකද මම උදව් කරන්නෙත් නෑ මම මොකද කරන්න දෙයක් නෑ Taman තියෙන්නේ Taman වැඩි කරගෙන යන්න. නතර කරන්න ඉතින් කාලයට අනුව මම උපදෙස් දෙන්නම් එතෙක් කරගෙන යන්න නැත්නම් ඔබ නවත්තන්න දෙයක් නෑ. හරි? හ්ම් හොඳ දෙයින් තියාගෙන වාඩි වෙන්න පහසුවෙන් තියාගන්න ඒගොල්ලෝ. මම Taman මේ කාර්යය දිගට කරගෙන යන්න. කෙල්ලගලින් තියාගන්න කොඳගලින් තියාගන්න. නැත්නම් නිින්ද යනවා. හුස්ම හරියට දැනෙන්නේ නැති වෙනවා. ඒකට මම මොකක් කරන්න බැරිද? හුස්ම ඇතුළු වීම දැනෙනකොට ඇතිවීම කියලා හිතන්නේ. දැනීම නැතර වෙනකොට නැතිවීම. හුස්ම දුට වෙනවා දැනෙනකොට ඇතිවීම. ඊට වෙලා නැතර වෙනකොට නැතිවීම. ඒකටම ඇතිවීම නැතිවීම ඇතිවීම ඇතිවීම භාවනා කරනවා. දැනීම ඇති වෙනව නැති වෙනව කියලා හඳුනගන්න බැරි වුණොත් අනිත්‍ය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. එහෙනම් මොන දේවල් දැනුණත් ඒත් අනිත්‍ය තමයි මෙනෙහි කරන්නේ පංචස්කන්ධයක් ගැනීමක් තමයි එතන තියෙන්නේ.